දැයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ නිස්සරණේ පවත්වන 210 වන භාවනා වැඩසටහනේ තුන්වෙනි ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. අපිට ලිඛිත ප්‍රශ්න කිහිපයක් ලැබිලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු. ප්‍රශ්න 12ක් ලැබිලා තිනවා සම්මත. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මම ටික වේලාවක් වාඩි වී සිටින විට වාඩි වී සිට ඉරියව්වට සිත යොමා සිටියෙමි. එවිට ආස්වාස ප්‍රස්වාසයට වඩා මට ප්‍රකට වන්නේ පිම්බීම හැකිලීමයි. ඒ දෙස ටික වේලාවක් බලා සිටින විට පිම්බීම හැකිලීම සියුම්ව ගොස් ඉන් ඉවත්ව හිස් අවකාශයකට යන බවක් දැනුනි. එහි ටික වේලාවක් සිටින විට ඉඳ හිට බාහිරයට සිත ගියත් ඒ නොගියා වගේ නැවත පුරුදු හිස් තැනට යනවා. යනවා දැනුනි. මේ තුල විනාඩි 25 30ක් පමණ සිටිය හැකිය. මේ අවස්ථාවේදී බාහිරේ කිසිවක් තිබෙන බවක් හෝ කිසිවෙක් සිටින බවක් නොදැනේ. මා තනි වූ බවක් දැනුනි. එහෙත් තනි බව නොදැනී ගොස් මා පමණා සිටිනවා යන ඝන සංඥාව දැනුනි. සක්මන් භාවනාව සක්මන් භාවනාව කරන්නට වූයේ මෑතක සිටය. පළමුවෙන් සක්මන මුල සිටගෙන සිට වම දකුණ යයි විනාඩි 12ක් පමණ සක්මන් කළෙමි. ඉන්පසු ඔසවනවා, තබනවා කියා සක්මන් කළෙමි. ඒ ආයුරින්ද විනාඩි 15ක් පමණ සක්මන් කළෙමි. ඉන්පසුව ඔසවනවා, ගෙනියනවා, තබනවා කියා තවත් විනාඩි 20ක් පමණ සක්මන් කළෙමි. ලනුපැදුරේ සක්මන් කරන විට ඝන රළු බවක්ද සිමෙන්ති පොළවේ සක්මන් කරන විට යටිපතුලට සීතල බවක් හා සිනිඳු බවක් දැනුනි. වැලිපළුවේ සක්මන් කරන විට දෙපායට සිනිඳු බවක් දැනුනි. සක්මන් කිරීමේදී දකුණු පාය ඔසවන විට වම් පායට ශරීරයේ බර ශරීරයේ බර දරන අයුරු දැක්කෙමි. මෙලෙස දෙපයම නිරීක්ෂණය කළෙමි. පා ඔසන ඔසවන විට දනහිස නැමෙන දිගහැරෙන අයුරුද නිරීක්ෂණය කළෙමි. මා අවුරුදු 4-5ක් පමණ භාවනා කරන මුත් නිස්සරණ වනයේට නවක යෝගියෙක්මි. ඒ නිසා මගේ භාවනා මාර්ගයේ අඩුපාඩු වෙතොත් උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හොඳ කාගෙද කියලා අපට දැනගන්න පුළුවන්ද? ඔව් ඉඳගෙන භාවනා කරද්දී කොහොමද අර මේ ආනාපානසත් මේ මොකද පිම්බීම හැකිලිම හොඳට දැනෙන්නේ නැහැ කියලා කිව්වේ? එහෙමයි ස්වාමීනි පිම්බීම හැකලීම තමයි දැනෙන්නේ. මම ඉස්සර ආනාපානය කළා ඒක මට අහුවෙන්නේ නැහැ. හරි. නැත්නම් පිම්බීම හැකිලිම සම්පූර්ණ يعني නොදැනී යෑමක්ද වෙන්නේ අන්තිමට? ටිකක් වෙලා යනකොට නොදැනී යනවා. හරි. ඊට පස්සේ පොඩ්ඩක් කායික වශයෙන් වෙන මොනවාද දැනෙන්නේ? ඔය සමහර වෙලාවට වේදනාව හැම වෙනකොට මෙනෙහි කරනවා. හරි. සිතිවිලි ආවහම ඒවත් මෙනෙහි කරන වෙලාවල් තියෙනවා. හොඳයි. එහෙම තමයි කරන්නේ. හොඳයි. ඒක තමයි. දැන් අපි පිම්බීම හැකිලිම තව ටිකක් ওই විදිහට يعني අපිටම පිම්බීමක් හැකිලිමක් ගානේ හොඳට වෙන හිත පිට යවා ගන්න තියෙන පුළුවන්ද දැන්? පුළුවන්. පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම සමනය වුණාට පස්සේ අපිටම කායිකව වෙනම හරි දැනෙනවා නම් ඒවා ටිකක් දැන් බලන්න උත්සාහත් වෙන්න. يعني මුළු කයම දැන් වළංගුයි. පිම්බීම හැකිලිම විතරක් නෙමෙයි. කයේ ඕනම තැනක දැනෙන දෙයකට හිත දාන්න. දාලා ඒකෙත් ඇති වෙන නැති වෙන ස්වභාවය. එතන තියෙන වේදනාවක් වෙන්න පුළුවන්, වේදනාවේ ස්වභාවය වෙන්න පුළුවන්. නැත්තම් දැන් පිම්බීම හැකිලිම ගත් වශයෙන් ගත්තොත් ඒක තියෙන ධාතු පැත්තක් නේ අපි සලකන්නේ. තේරෙනව නේද? ඔය එහෙම මම කිව්වහම තේරෙනවනේ. ඒ කියන්නේ ඒ වගේමයි කායික වශයෙන් වෙනම එක්ක අපිට වේදනාව කියන දෘෂ්ටි කෝණයෙන් බලන්න පුළුවන්. නැත්නම් ඔව්. ඒ වගේ දේවල් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් කයේම තියෙන තද වෙන ගති, රළු වෙන ගති, නැත්නම් වදින තැන්, අත් දෙක තියෙන තැන, පාද ගැටෙන තැන, ඒ වගේ තැන් බලන්නත් පුළුවන්. දැන් පොඩ්ඩක් මුළු කයේම හොඳට ඔය දැත්තේ බල බලා බල බලා ඉන්න. මොකද ඒ හරහා හොඳට හිත Tamanට යොමු කරන්න පුළුවන් හැකියාව හැදෙනවා. ඒ තැන්වල සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන් හොඳට බලන්න උත්සාහත් වෙන්න. හිත දිහත් බලනවාද එතකොට? සමහර වෙලාවට බලනවා. ආ මේ ටික සමනය වෙලා ඒ කියන්නේ අපි මේ ඔක්කොම බැලුවා කියලා මේ ඔක්කොම බැලුවට පස්සේ දැන් කායික වශයෙන් අරමුණක් හඳුනගන්න නැත්නම් ඉදිරිපත් වෙලා නැත්නම් හිත දිහත් බලන්න. හිතේ ස්වභාවය දිහත් බලන්න හිතේ එන යන හැටි සුතුවිලි නෑ නෑ හැටි නැත්නම් සංඥා හැම මතුවෙන හැටි ඒවා තේරෙනවා නම් ඒවත් බලන්න. ඒවත් ඒ කියන්නේ එකක්වත් හැබැයි මගේ කරගන්න නැතුව ඒවා ඒවට නිකම් පැත්තකින් එන්න දීලා බලාගෙන ඉන්නවා. එතකොට සක්මන් භාවනාවේදී මොකුත් ගැටලු තියෙනවද? නෑ සමිනා. දිගට කරගෙන යන්න පුළුවන්. පුළුවන්. දැන් එතෙන්දී ඕන්නම් දැම්ම කියන්නේ පාදයේ උඩ කොටස් වලට එනවා වෙනුවට යටිපතුලේම වැඩි අවධානයක් තියන්න. යටිපතුලේ දැනෙන දේවල් ටික තේරුම් ගනිමින් යන්න. දැන් අපිට තද ගතියක් දැනෙනවා. ඒ තද ගතිය හොඳට අවධානයෙන් ඉන්නවා. රළු ගතියක් දැනෙනවා. ඒකෙත් අවධානයෙන් ඉන්නවා. එහෙනම් අපිට මුලදී සාමාන්‍යයෙන් බොහොම ප්‍රකට කීපයයි අහුවෙන්නේ. නමුත් ඕකේ අපේ සතිය දිනු වෙන දිනු වෙන්න තව තව දේවල් අහුවෙනවා. ඊළඟට අපි හිතමු පාදේ වදින කොටත් විලුඹද කලින් වදින්නේ ඇඟිලිද වදින්නේ ඇඟිලි වල නම් කොයිකද ඒ වගේ විස්තර ටිකකුත් බලන්න. ඒ වගේ තව ටිකක් අර ඒ විස්තර බලන සුළුව මේ කටයුත්ත කරගෙන යන්න. එතකොට තවත් ඉස්සරහට යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අර ඉසිත හිස් තැන ගැන මොකද ඒ කරු? මට හිතෙනවා මේ තව ටිකක් වෙන්න ඕනේ මේ ඒ කියන්නේ කෙරෙන්න ඕනේ කියලා. මොකද අපි එතන ඒ කියන්නේ හිස් තැනක් කියලා සමහර වෙලාවට අපේ නිකන් හිතේ සමාධිමත් වීමකුත් වෙන්න පුළුවන්. එතෙන්දී ඇත්තටම අපි බලාපොරොත්තු වෙන හිස් තැන ඒක නෙමෙයි. මේක මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකීම හරහා හිත විසින් කරන අතහැරීමක්. ඒකයි අර සමාධියකින් යන සමාධියකටපත් වෙලා ඒ අදබෙන ස්වභාවය අතර වෙනසක් තියෙනවා. ඒකයි මම තව ටිකක් මේකේ හොඳින් බලමින් ඉන්න. මේකේ ත්‍රිලක්ෂණය වැටහීම හරහා තමයි හිත අතහැරීමෙන් යන හිස්තැනකට තමයි අපි යන්න උත්සාහත් වෙන්නේ. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ තෙරුවන් සරණයි මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. කර්මස්ථානයේ සිත යොදා සිත සමාහිත වූාට පසු ඔබ වහන්සේ දුන් කමඨහන් උපදේශ පරිදි කයේ ස්පර්ශයන්ට සිත යොදමි. දෑත්වලට සිත යෙදූ විට දෑතේ ඇති බර ගතියෙමින්ම තද ගතියද හොඳට වැටහි. විටක සීත ගතියක්ද තවත් විටක රස්න ගතියක්ද පවතී. දෑත්වල චලනයේද චලනයන්ද හොඳින් වැටහි. සමහර විට එකට තබාගෙන සිටින දෑත් එක අතක් උඩ උඩට ඇවිත් ආකාරයට වැටහි. මා එක් අවස්ථාවක දේස් දැස් විවර කර බැලුවෙමි. දෑත් තිබූ ආකාරයටම තිබුණි. මා දැන් එසේ බලන්නේ නැත. සමහර විටක සීතුවිලි පැමිණේ. ඒවා මෙනෙහි කරමින් දිගටම භාවනා කරමි. මා වාඩි වී සිටින ආකාරයටත් සිත යොමු කරමි. එහිදී කයේ තද ගතිය මෙන්ම බර ගතියද දැනේ. ඉන්පසු මට නිදිමතක් දැනේ. එවිට භාවනාවෙන් නැගිට සක්මනට ගොස් ටික වේලාවක් නැවත භාවනාවට පැමිණේ. දිගට කරගෙන යන්න දැන් කොච් මේ ඒ කියන්නේ අපි එක පාටම හැබැයි නිදිමතයි කියලා නැගිටින්නත් එපා. ඒ කියන්නේ දැන් අපේ හිතේ සමාධිය හැදීගෙන එනකොටත් හිතේ නිදිමත ස්වභාවයක් තමයි එන්නේ. ඒකට ඕනම් පොඩ්ඩක් නැගිටිනවා වෙනුවට පොඩ්ඩක් මෙනෙහි කිරීමක් වගේ දෙයක් කළා ඒ හිත මේ පොඩ්ඩක් නැවත හිත අවදි කරගන්න පුළුවන්. දැන් අපි ඒ අරමුණ සියුම් මේගෙන යනවා. සතිය සියුම් මේගෙන යන්න ඕනේ. නමුත් අපේ සතිය සියුණු නැති නිසා අවදිමත් භාවයේ දියුණු නැති නිසා අපිට ඒ සියුම් අරමුණේදී බින්දාගෙන එනවා. ඉතින් අපි හැම අවස්ථාවෙදිම නැගිටින්න ගියොත් කවදාවත් මේ தත්ත්වය අපි අත්දකින්නේ නැහැ. ඒ නිසා බලන්න තමන් හොඳට කටයුත්තේ හොඳින් නියැලෙනවා නම් මුලදී හොඳට තමන්ට තේරෙනවා හුස්ම ඒක සියුම් වේගෙන යනවා. යනකොට ඒ ඒ ඒ ටික හොඳට මේ දියුණු වේගෙන යනවා නම් අර සියුම් වේගෙන එනකොට නිින්ද යන පමණින් නැගිටින්න එපා. තා පොඩ්ඩක් ඉඳලා බලන්න. ඕනනම් පොඩ්ඩක් ආයේ ඉස්සරහට ඇවිල්ලා මෙනෙහි කරන්න. ඒ කියන්නේ ආපස්සට හිත මේ පොඩ්ඩක් අවදි කරලා ගන්න විතරකයක් කරහා මෙනෙහි කිරීමක් පාවිච්චි කරලා. ආයි පොඩ්ඩක් ඕක ඉස්සරහට යන්න බලන්න. මොකද අනිවාර්යයෙන්ම අරමුණු සියුම් වීම හරහා නිින්ද යන්න ඉඩ තියෙනවා. නමුත් එතෙන්දී මේ සියුම් අරමුණෙත් කොහොමද අවදියෙන් ඉන්නේ කියන එක අපි මුලදී ඉතින් නිින්ද යන්න දීලා තමයි හදන්න වෙන්නේ. මුලදී නිින්ද ගියා. හැබැයි දැන් ඊළඟ පාර ආයෙත් සත් වෙනවා. කොහොමද මේ මේ අවදියට එනකොට මට නිින්ද යනවා. ඒත් නිින්ද නොයා මම කොහොමද මේ අරමුණේ ඉන්නේ? සියුම් අරමුණෙත් ඉන්නේ කියලා ඒක මේ හරි ගස්ස ගන්නයි තියෙන්නේ. සක්මන් භාවනාවේදී මා දෙපා වලට යටිපතුල් වලට සිත යොදාගෙන ගමන් කරයි. එවිට සීත ගතිය සහ උෂ්ණ ගතියද දැනේ. ගමන් කරන විට ශරීරයේ මුළු බර සුළු මොහොතකට එක් පාදයක් පමණක් දරාගෙන සිටි. අනෙක් අවස්ථාවේදී අනෙක් පාදයේ දරාගෙන සිටි. ප්‍රථමයෙන් පාදයේ විලුම කොටස පොළවට ස්පර්ශ වන අතර අනික් කොටස් ඊට පසු ක්‍රමයෙන් පොළවට ස්පර්ශ වේ. පාදයේ ඔසවන විට බර ගතියක්ද, ගෙන යන විට සැහැල්ලු ගතියක්ද, පොළවට තබන විට බර ගතියක්ද දැනේ. වැලි පොළවේ සක්මන් කරන විට ගොරෝසු වැලිවල පාදයේ තබන විට තද ගතියක් මෙන්ම යටිපතුලට වේදනාවක් දැනේ. සිහින් වැලිවල පාදයේ තබන විට සියුම් ගතියක්ද දැනේ. මාස 3ක පමණ කාලයක් මේ ආකාරයට භාවනා කරමි. තවදුරටත් මේ ආකාරයට භාවනා කළ යුතුද? එසේ නැතිනම් භාවනාවේ ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් මා වෙත ලබා දෙනමින් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හොඳයි. සක්මනතතම කළා තියෙන හොඳයි. තව කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට දිනපතාම ඔය කටයුත්තේ යෙදෙනවා නම් එතෙන්දි තමයි අපිට ඔකේ ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. නමුත් දවසේ අපි පොඩි වෙලාවක් නෑ ඔය කටයුත්තේ යෙදෙන්නේ. ඒක ප්‍රමාණවත් නැහැ. පුළුවන් තරම් තමන් දැනටත් කියන්නේ මේ දැන් මේ ලියලා තියෙන ටික නම් හොඳයි. ඒ කියන්නේ මේ බොහොම සරල අරමුණක උපේක්ෂා සහගත අරමුණක විස්තර බලන්න දැන් හිතේ පොඩ පොඩ හැකියාව වර්ධනය වෙගෙන එනවා. ඒ නිසා ඉස්සරහට යන්න කිය කලබල වෙන්නේ නැතුව තව ටිකක් ඕකම ප්‍රගුණ කරන්න. දැන් ඕනේ නම් තව මේකේ විස්තර බලන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු තද ගතියක් දැනෙනවා, රළු ගතියක් දැනෙනවා. හැබැයි ඊට වඩා සියුම් ලක්ෂණ මෙතන තියෙන්න පුළුවන්. තද ගතියෙම වුණත් මෙතන තනි තද ගතියක් නෙමෙයි තද ගති කීපයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එක එක මට්ටම් වල තද ගති තියෙන්න පුළුවන්. තද ගතියත් මුල يعني මුල ඉඳන් අගටම එකම තීව්‍රතාවයෙන් නෙමෙයි ඒකේ පව වෙනස්කම් වෙන්නත් පුළුවන්. ඉතින් ওই වගේ පොඩ්ඩක් ඕක ගැන තව ටිකක් ਵਿਚාරශීලීව විමසන සුළුව බලන්න. මේ විමසුම් නුවණ හරහා තමයි සම්පජඤ්ඤය එහෙම දියුණු වෙලා එන්නේ. තව තව ඉස්සරහට සත් මේ ප්‍රඥා පැත්තෙන් එහෙම වර්ධනය වෙලා එන්නේ. සතිය තව දියුණු වෙලා එන්නේ. මේ වගේ දේවල් හරහා තමයි මේක තව ටිකක් මේ දියුණු කරලා ගන්න පුළුවන්. ඒ නිසා තව ටිකක් දිගට කරගෙන යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේදී මම මෙතන හිඳිමි සිතා හුස්ම රැල්ලට සිත යොමුමි. ටික වේලාවකින් හුස්ම රැල්ල සංසිඳියයි. පසුව ශරීරය ගැන විදර්ශනා කරමි. වාරංගිත දින ස්වාමින් වහන්සේගේ කමඨහන් පරිදි. මෙසේ ටික වේලාවකින් කයද නොදැනියයි. නිදිමතක් නොමෙත. නින්ද ගියාසේ විටින් විට අවදිවනාසේ දැනේ. මෙසේ පරයන්කේ පැය එකහමාරක් පමණ සිටියෙමි. ටික කලක සිට මේ අත්දැකීම විඳිමි. ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මට තව ටිකක් විස්තර දැනගන්න පුළුවන් නම් හොඳයි. කාගෙත් දන්නේ ප්‍රශ්න. මෙහෙදී අපි කතා කරලා තියෙනවානේ. එතකොට මේ ඒ කියන්නේ දැන් විපස් කය කයෙන් කය දිහා බලන විපස්සනා කරන හැටි මට පොඩ්ඩක් කියන්න. කයේ සෙලවෙන තැන් ගැහෙන ස්ථාන මේ අත් දෙක තියාගෙන ස්ථාන ධනිස් දෙක පතුල් දෙක පොළොට තද වෙන ස්ථාන බලනවා ඒ ඒ අවධානය තියාගෙන බලනවා ඊපස්සේ ඕක කොච්චර වෙලා කරනවද? කරනවා පැයක්. පැයක් විතර. එතකොට ඕකේ බැලීම හරහා මොකද දැන් තේරුනේ? ඒ කියන්නේ දැන් අපිට මොන තද ගතියක් තියෙනවා කියලා. ඕකේ දැන් අවධානයෙන් එතන බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්නකොට මොකද වැටහුනේ? ටිකක් වෙලා එහෙම තිබිලා නතර වෙයි. ඊට පස්සේ ඊට පස්සේ අනිත් තැනකට යනවා. අනිත්. සක්මනේදී මොකද කරන්නේ? සක්මනේදී මේ පොළොවේ পায় වැදෙන තමයි හැටියට රළු ස්වභාවය සිනිඳු ස්වභාවය එහෙම බලනවා. ඒතකොට ඇඟිලි ටිකේ ඉඳලා වල්ලු කර දක්වා තද ගතිය. ඔව්. එහෙම බලනවා. එතකොට එදිනදා කටයුතු වලදී සිහිය පාත්වන්න පුළුවන්ද? සිහිය පාත්වන්න. මේ ගෙදරදී භාවනා කරනවද? කරනවා. පැය කීයක් විතර කරනවද? පැය දෙකක් විතර කරනවා. හොඳයි. තව ටිකක් කොහොම කරගෙන යමු. මොකද ඒ කියන්නේ දැන් මේ කායික වශයෙන් දැනෙන දේවල් වල හොඳට හිත තියාගෙන බලන්න බලන්න තමයි එතන එතන දැන් ඒ ඒ තැන්වල හිත සමාධි වෙනවද දැන්? සමාධි වෙනවා. දැන් මුලින් පටන් ගත්තේ හිත සමාධිමත් කරන්න මොන භාවනාවක් පාවිච්චි කළාද? ආනාපාන සතිය. ආනාපාන සතියේදී කොච්චර දුරට වගේ ගියා කියලාද තේරෙන්නේ? ඒ කියන්නේ දැන් අපි හුස්ම ගන්න සම්පූර්ණයෙන්ම සංසිඳුණාද නැත්නම් දැනනවාද තාම? නෑ නෑ සංසිඳනවා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් වෙලා යනකොට. ඒ කියන්නේ පැය කාලෙන් භාගෙන් කාලක් විතර යනකොට. එනකොට සංසිඳනවා. සම්පූර්ණයෙන්ම සංසිඳලා දැන් නාසිකාග්‍රේම අවධානය තියන් ඉන්න පුළුවන්. පුළුවන්. ඊට පස්සේ තමයි මේ ටික බලන්න ගන්න. බලන්න ගන්න. හොඳයි. දැන් ඒතර කායික වශයෙන් හැම දෙයක්ම මේ මතුවෙන මතුවෙන ටික මග හැරෙන්නේ නැතුව බලන්න පුළුවන්ද? පුළුවන්. ඔය කටයුත්ත කරන්නේ දැන් කොච්චර කාලයක් විතරද? දැන් මාස 3ක් වාගේ ඒ කරේ. මෙහෙට මං හොඳයි. තව ටිකක් කරමු ඔක. ඔය ටිකක් ඔක තව ටිකක් කරන්න. මොකද ඒ කියන්නේ ඔක නැවත නැවත කිරීම හරහා තමයි මේකේ ස්වභාවය තව අපිට ප්‍රකට වෙන්න ගන්නෙ. ඉතින් එතකොට ම්ම් ඕනනම් පුළුවන් මේ තද ගතියක් හැම දැනනකොට අපිට එතන අවධානය යොමු කරගෙන ඉන්නවා. කියන්නේ ඇත්තටම ඔතන අපි බලන්න ගියාම මුලදී අපිට මේක මේ බැලීමේ කුසලතාවයක් එච්චර නැහැනේ. ඉතින් අපිට ඒ තරණිය උඩින් බලනවා උඩින් පල්ලෙන් බැලීමක් වගේ තමයි මුලදී වෙන්නේ. පස්සේ පස්සේ තමයි ඔතන දැන් හිතන්න මෙහෙම දැන් මේකම වුණත් අපි නිකන් උඩින් පල්ලෙන් බැලුවොත් මේකෙත් නිකන් හැඩේ අපිට පෙනේවි. නිකන් ඒතරම් විස්තර තේරෙන්නේ නැහනේ. නමුත් අපි තව ටිකක් ලං වෙලා බලනකොට තමයි තියෙන්නේ මේ ඔන්න රේඛා තියෙනවා, මෙතන ඔන්න රිබන් එකක් තියෙනවා, මේකේ තවත් ඔන්න වාටියක් වගේ එකක් තියෙනවා, ඔන්න මේ ඇන දෙකක් තියෙනවා, මේ කැල්ලක් තියෙනවා. ඉතින් මේ විස්තර අපිට එකපාරට අහුවෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපි සමාධිමත් හිත හදාගත්ත පමණින් අපිට බෑ ඇත්තටම මේ තැනට ගාන්ට මේක මේ නාභිගත කළ කරන්න. ඒ නිසා මේ පුහුණුව හරහාමයි මේ හැකියාව වර්ධනය වෙන්නේ. ඒ නිසා අපි කොයිතරම් මේකේ යෙදුනත් හරියටම මේ අරමුණට තාම 100ක් හරියන විදිහට මේ අපි නිරීක්ෂණය කරන හිතයි නැත්නම් අපේ සමාධිමත් හිතයි මේ අරමුණේ ස්වභාවයයි හොඳට ඒකාග්‍ර වෙන්නේ ඉඳලා හිටලා කලාතුරකින්. අන්නේ කලාතුරකින් වෙන වෙලාවදී තමයි අපිට වැඩි විස්තර මේකෙන් බලන්න හම්බ වෙන්නේ. අනිත් වෙලාවට නිකන් අපි එක්ක නිකන් ඇද්දට බලනවා නිකන් අනිත් පැත්තට බලනවා මේක සිද්ධිය වුණාට පස්සේ බලනවා සිද්ධිය වෙන්න ඉස්සෙල්ලා බලනවා ඔන්න වගේ මේ ප්‍රශ්න ටිකක් තියෙනවා ඉතින් අර මේක බලන්න බලන්න බලන්න තමයි තමන්ට තේරෙන්නේ ඔක එක්ක මම මේක බලන්න ඉක්මන් වුණා වැඩිද නැත්නම් පරක් වුණා වැඩිද නැත්නම් බලන්න ගියාම මගේ හිතේ වීරය මදිද වුමනා කරන තරමට හිත එකඟ වෙලා නැද්ද වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒ නිසා අර මේක කරන්න කරන්න තමයි Tamanට යටෙන්නේ මේක බලන නම් එක්ක මෙච්චර වීරයක් තියෙනවා එක්කම නැත්නම් මෙච්චර වීරයක් ඕනේ නැහැ අපි වැඩි වීරයක් හොදන්න බැලුවොත් මෙතන විසිරෙන්න ගන්නවා හිත අඩු වීරයක් ඇදුවොත් මෙතන ඉන්නේ නැහැ හිත පිට යනවා සමාධිය නැත්නම් ඒත් පෙනෙන්නේ නැහැ ඉතින් ඔය ඔක්කොම ටික ගැලපිලා එන්න ඕනේ ඒකයි ඇත්තටම වෙලාව යන්නේ. දැන් ඒ ගැළපිලා එනකන් ඉතින් අපිට තියෙන්නේ මතුවෙන මතුවෙන එක එතන එතන හොඳින් බල බලා ඉන්නයි තියෙන්නේ. කාලයක් යනවා අනිවාර්යයෙන්ම. ඒක දෙකට කරගෙන යමු තව ටිකක්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. මම මේ වැඩම මුලුවට සහභාගී වී සහභාගී වූ අලුත් යෝගිනියක් වෙමි. ස්වාමින් වහන්සේ මා පරයන්ක භාවනාවට වාඩි වී ආනාපාන සතිය භාවනාව වඩන විට වරහන් ඇතුලේ තියෙන හුස්ම ඉහළ පහළ හෙලන විට ටික වේලා කනකොට මට පේනවා ඈතින් නිල්වන් අහසක් ලං වෙනවා ආපහු දුරස් වෙනවා පින්වත් ස්වාමින් වහන්සේ මේ ගැන පැහැදිලි කිරීමක් කරන මෙන් ඊට ගෞරවයෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි ඔව් දිගට කරගෙන යන්න ඒ කියන්නේ අපේ හිතේ පොඩ්ඩක් සමාධිමත් භාවය හැදෙනකොට යම් යම් ඔය වගේ දර්ශන පේන්නත් පුළුවන් ආලෝක සබහායන් මතුවෙන්නත් පුළුවන් දැන්ම ඕවා ගැන මුකුත්ම බලන්න යන්න එපා. ඒ කියන්නේ උතෙන්දී කියන්නේ අපිට සමාහලාවට සංඥා මට්ටමින් එන්නත් පුළුවන්. එතෙන්ද නම් කියන්නේ කිසිසේත්ම බැලීම හරහා වෙන්නේ කරදරයක්. කරදරයට වැටීමක්. දැන් උදාහරණයක් වශයෙන් හිත බොහොම සියුම් වේගෙන එනකොට සමහරවිට විවිධ රූප පේන්න ඉඩ තියෙනවා. අපි තුමු දෙවි රූප පේන ඉඩ තියෙනවා. නැත්තම් බුද්ධ රූප පේන ඉඩ තියෙනවා. නැත්තම් චෛත්‍යයක් පේන ඉඩ තියෙනවා. අර තමන්ගේ හිතේ තියෙන ස්වභාවයට අනුව ඒ ඒ අපේ ගති ලක්ෂණ අනුව විවිධ දේවල් පේන්න ඉඩ තියෙනවා. නමුත් අපි ඒක හොඳයි කියලා සැලකුවොත් ඒකයි මාර්ගය කියලා වරද්දගත්තොත් එහෙම ඔන්න අපි ඒවට ලොකු වැදගත්කමක් දීලා වටිනකමක් දීලා ඒව බලන්න පටන් ගන්නවා. එතකොට අහු වෙනවා. එතකොට ඒගොල්ලෝ වෙනම පාරක අපිව එක්කගෙන යනවා සම්පූර්ණයෙන්ම හිත ආයිත් ප්‍රපංච වලට යනවා. කතන්දර ගොතන්න යනවා. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ පේන දේවල් දැම්ම බලන්න සුදුසු නැහැ. දැනට තියෙන්නේ මේ තවදුරටත් මේ කරගෙන යන භාවනාවේදී නැත්නම් දැනෙන අරමුණේ ආනාපාන සතියේ ඒ අරමුණ හරහා තමයි අපේ සතිය දියුණු කරගන්න තියෙන්නේ. සමාධිය හදාගන්න තියෙන්නේ. ඒ නිසා ඒ පැත්තට වැඩි අවධානයක් දෙන්න අර පේනේවා ගැන මේ හිතන්න යන්න එපා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පළපුරුදු යෝගිනියෙක්මි. පරයන්ක භාවනාවේදීත් සක්මන් භාවනාවේදීත් නොදැනෙන අවස්ථාවකටපත් වේ. මේ නොදැනීම භාවනාවන් භාවනාවකින් තොරව අවස්ථාවේදීත්පත් වේ. මේ නොදැනෙන කාලයේද වැඩි විය යුත්තේ. ත්‍රිවන් සරණයි. නොදැනෙන කාලය කියනට වඩා ඉතින් වඩා සුදුසුයි දැනෙනවා ඒත් අරමුණු නැහැ කියන මේ කාරණාව. කාගෙද කියලා ඕනම් දැනගන්න පුළුවන්ද? ඒකට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මොකුත්ම දැනෙන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ පළ පුරුදු කියන එක මම ලියපු එකක් නන් නෙවෙයි. <laughs> මම <laughs> ලියන්නේ. එහෙනම් මේ මෑණි අතින් දාලා නේද? <laughs> හා හා හා. ඔව්. මේ මට එහෙනම් පොඩ්ඩක් කරන විදිහ විස්තර කරන්න. ස්වාමීන් වහන්සේ දැන් අවස්ථාවද කියන්න ඕනේ. ඔව් දැන් දැන් තත්ත්වය. දැන් දැනෙන අවස්ථාව ස්වාමීන් වහන්සේ භාවනාවට වාඩි වෙලා ස්පියාගත්තම මේ කයේ යම් දැනීමක් දැනෙනවා. ටික වෙලාවයි ස්වාමීන් වහන්සේ නොදැනෙන තැනකට එනවා. ඒ කියන්නේ මම ඉන්න බව දැනෙනවා. ඒ ඒ ඒ දැනීමේ ඉන්නකොට නොදැනෙන අවස්ථාවක් එනවා මොකද මට පැය හරි ඉක්මනට යනවා. හරි. එතකොට කොච්චර කාල භාවනා කරනවද දැන්? දැන් අවුරුදු 12ක් වෙනවා. 12ක්ද භාවනා කරනවා. එතකොට මොනවාද කරපු භාවනා ඒ කාලේ? ස්වාමීන් වහන්සේ මුල් අවුරුදු දෙකේ මම බුදුගුණ භාවනාවයි මෛත්‍රී භාවනාවයි කරේ. ඊට පස්සේ මේ සතර සතිපට්ඨානය තමයි වැඩිුවේ. හොඳයි. ඒකේ කියන්නේ දැන් කායන පස්සනා කොටසද්ද කරේ? එහෙමයි කායන පස්සනා තමයි කරේ. හොඳයි. කියන්නේ ආනාපාන සතියේද නැත්නම් නැත්නම් පිම්බීම හැකිරීමද? මුලදී මට ආනාපාන සතිය තමයි පුහුණු කරන්න කියලා කිව්වේ. ඒ වුණාට මට ඒක ගන්න අපහසු වුණා. පස්සේ නොදැනීම මම පපුවේ ස්පහත් වීමට තමයි මට හොඳට පුරුදු තැනක් උනේ. හරි. දැන් දැන් කරන්නේත් ඒකද එතකොට? එහෙමයි. දැන් එතකොට ඒක කර කර ඉඳද්ද නොදන්න තැනකට යන්නේ? නෑ. දැන් එතනට යන්න අවශ්‍ය නෑ. කයේ මට ධාතු වල මොකක් හරි ඒ ස්වභාවයක් මට දැනෙන දැනෙනවා. හොඳයි. ඒ කියන්නේ වාඩි වුණ ගමන් කායික වශයෙන් මොනවා මොන හරි ධාතු ලක්ෂණ මතුවෙනවා. එහෙම කිව්වොත් හරිද? ඒ ඒ මතුවෙන හැම එකම බලබලා ඉන්නවා. එහෙමයි. එහෙම බලබලා ඉඳද්දී මුකුත් නොදැන තැනකට යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ වේදනාව සැහැෙන්න වේදනාව අවබෝධ වුණා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒ කියන්නේ ඒවත් බැලුවා. එහෙමයි. මොකද්ද වැටහුනේ? වේදනාව වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒ අවුරුදු දැන් 9කට ඉස්සලා තමයි වේදනාවේ ධාතුන්ගේ වේදනාව නොඑක ආකාරයෙන් සෑහෙන්න ඒකෙන් කියන්නේ දුක වැටුණා. එක දවසක් ස්වාමීන් වහන්සේ මම වාඩි වෙලා එම භාවනා කර කර ඉන්නකොට දැන් මේ කය දැනෙන්නේ මේ ශරීරය දැනෙන්නේ ඒ වුණාට මේ තේජෝ ධාතු ඒ කියන්නේ දැවීමක් හටගත්තා ඒ පැත්ත මට මොකද්ද කියලා තීරණය කරගන්න පුළුවන් කකුලේ උඩ කොටස මම වාඩිලා ඉන්නේ උඩ කොටස තේජෝ කියන්නේ දැවීම සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ මං ඒ වේදනාවේ ඇතුළට ඇතුළට කියන්නේ පරාසයක තමයි මේ වේදනාව ඇති උනේ මං බැලුවා මේ වේදනාව කොතනද තියෙන්නේ කියලා එක තැනක ඇතුළට ඇතුළට යනකොට ස්වාමීන් වහන්සේ වේදනාවෙන් ඒ තේජෝ ධාතුව හරියට මේ අර ලෝධිය බුබුලු දදා බුබුලු දදා හටගන්නේ ආන් ඒ වගේ එහිම හට ගැනීම සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ එතන තියෙනවා ඒ හට ගැනීමත් එක්ක එතන තියෙනවා ස්වාමීන් වහන්සේ වේගයක් ඒ කියන්නේ චලනයක් තියෙනවා එතන දුකක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඒක දිහා බලාගෙනම හිටියා ඒක එහෙමම එහෙම තිවිලා තියලා නැතිලා ගියා දැන් සක්මනේදී මොකද කරන්නේ? සක්මනේදී ස්වාමීන් වහන්සේ ගිය අවුරුද්දේ සක්මන් කරනකොට ලනු පැදුරේ උඩ මේ මුල් හරිය දැන් එහෙම ස්පර්ශය තමයි දැනෙන්නේ ස්වාමීන් වහන්සේ කකුල් දෙකක් නෑ. යටිපතුල ස්පර්ශය දැනෙනවා මේ ස්පර්ශය සිවුම් වෙලා සිවුම් වෙලා යනකොට මට දැනෙනවා මාව නිකන් දෙපැත්තට වැනෙන ගතියක්. එහෙමත් එහෙම යනකොට එක දවසක් ස්වාමීන් වහන්සේ මම සක්මන් කරා මුලහරින්ද ටිකක් දුර එනකොට ඊට පස්සේ මම අගට ගිහිල්ලා මට මේ මැද වැටුන්නේ නෑ ස්වාමීන් වහන්සේ. මං ආපස්සට මං කල්පනා කරලා බැලුවා මම මේ මැදින් ආවේ නෑනේ කියලා. අන්න ඒම අවස්ථාවකට පත් වුණා. හොඳයි. දැන් අර දැන් ඉඳගෙන කරන භාවනාවේදී අර වගේ නොදන්න තැනකට ගියා නම් එතන ඉන්න පුළුවන්ද මොකුත් චකිතයක් නැතුව? ඒක දැනෙන්නේ නෑනේ. මුකුත්ම දැනෙන්නේ නෑ. දැනෙන්නේ ඒක නිසා ඒක ගැන ප්‍රශ්නයක් නෑ. දැන් එතකොට දැන් හැම මේ මේකෙදිම උතෙන්ට යනවද නැත්නම් ඉඳලා හිටලාද යන්නේ? ඉඳලා හිටලා යන්නේ. ඉඳලා හිටලා යන්නේ. එහෙමයි. හොඳයි. ම්ම් මෙහෙම ටිකක් අපි කරමු. දැන් භවනා කරද්දී අර මතුවෙන දේවල් තියෙනවනේ. මත් දැන් මතුවෙන්නේ නැහැ එක දෙයයි මතුවෙන්නේ එතනින්ම මම අර ඒ කියන්නේ ඉස්සෙල්ලම ඉන්න බව දැනෙනවා ඒ කියන්නේ ඉන්න බවට මොකද්ද නිකන් කළු පාට නිකන් යන්තම් නිකන් චලනයක් වගේ ඒක ඒක දැනි දැනි ඒක කියන්නේ ඉන්න බව මේ ඉන්නවා කියන එක විතරක් දැනෙනවා ඒ දිහා බලාගෙන ඉන්නකොට තමයි අර නොදැනෙන තැනට යන්නේ ඒකත් මම වටහාගත්තේ කාලයත් එක්ක. හොඳයි. ම්ම් ඉතින් දැන් ඔතන හුඟක් සමාධි පැත්තටම ගියොත් එහෙම ඒ කියන්නේ විපස්සනා පැත්තට පොඩි අවාසි ටිකකුත් තියෙනවා. ඒ නිසා ඔතන පොඩ්ඩක් සතිය ඉස්සරහට ගන්නත් ඕනේ. දැන් අපි සමාධියට යනකොට සතියත් එක්ක ගියොත් නම් එතන අවදිමත් භාවයක් තියෙනවා. ඒතකොට දැනුවත් භාවයක් තියෙනවා. දැනුවත්වම හැබැයි අරමුණකින් තොරව. එහෙමයි. ඔන්න ඔයගේ තත්ත්වයක් තියෙන්නේ. එතකොට දැන් සතිය පස්සට ගිහිල්ලා සමාධිය විතරක් ඉස්සරහට ආවහම එතන නොදැනී ඉන්නේ අපි සතිමත් භාවය නැති හින්දා අවදිමත් බවකුත් නැති තරම්. ඒකට අපිට මොකද්ද වෙනවා අපි දන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තියෙනවා. හින්දා පොඩ්ඩ ওই දෙක පොඩ්ඩක් හදා ගන්න වෙනවා. එතෙන්දී අපි සතිය ඉස්සරහට ගැනීම තමයි ප්‍රධානම දේ. ඒක දැන් ඇතරම මේ ඉඳගෙන කරන භාවනාදී වඩා වඩා සක්මනේ තමයි කරන එක පහසු. මොකද එතෙන්දී අපිට පාලනයක් තියෙනවානේ. එතෙන්දී අපි පාලනයක් සහිතව මොකද එතෙන්දී සමාධිය වැඩෙනවට වඩා සතිය වැඩෙන ගතිය වැඩි. එහෙමයි. දැන් දැනට මුකුත් මෙනෙහි කිරීම හර මේ කරන්නේ නැතුව ඇතිනේ සක්මනේදී. කෙලින්ම දැන් ඉන්න පුළුවන්නේ, කරගෙන යන්න පුළුවන්නේ. එතකොට දැන් මේ අරමුණේ හිත තිය තියා යන එක වෙහසක්ද නැත්නම් සතුටින් තාම හිත එක් කරනවද? ස්වාමීන් වහන්සේ ඒක නොදැනීම සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ ආමුතුයෙන් කරන දෙයක් නෙවෙයි. නෙමෙයි. මම කියන්නේ දැන් අපිටම දැන් පාදයක් පොළේ වදිනවා කියලා. ඒතර දැනෙනවානේ. එතනට හිත යනවා දීබේටම. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක භාවනාවක් කියලා නෙවෙයි ඒක හැම මොහොතෙම ඒ පොළොවට අඩිය තියෙන හැම මොහොතෙම ඒ ස්පර්ශය දැනෙනවා. දැනෙනවා. ඔව්. දැන් ඒක තමයි. දැන් බලන්න ඒ දැනුණට ඔතෙන්ටත් හිත නොදා ඉන්න පුළුවන්ද කියලා බලන්න. දැන් අර සක්මනේ ඉඳගෙන පරයන්කෙදී පරයන්කෙදී දැන් යනවා අරමුණකින් තොර තැනකට. හැබැයි සමාධි ලක්ෂණය වැඩි හින්දා දැනෙන්නේ නැහැ. ඒතර තේරෙන්නේ නැහැ. එහෙමයි. දැන් මෙතෙන්දි බලන්න සක්මනේදී දැන් දැනෙනවා. දෙයක් දැනෙද්දී ඒකට අරමුණ ඒ දැනෙන දෙයටත් හිත නොදා ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් උත්සාහ වෙලා බලන්න. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අර මම ඒ විදිහට එනකොට අර නොදෙනී ගිය අවස්ථාව එතනට තමයි යන්න තියෙන්නේ. එතනට යන්න කියලා දෙන්න. ඔව් එතනට යන්න තියෙන්නේ. හැබැයි එතන දැන් දැන් නිකන් මතු පිට ඉඳලා තමයි කරන්න හදන්නේ. එහෙමයි. මන්ද කියන එක තේරෙනවද කියලා. ඒ කියන්නේ අපි දමු මේ දැන් අරමුණු කීපයක් තියෙනවා. දැන් අපිට ඇහෙන් රූප පේනවා. කනෙන් ශබ්ද ඇහෙනවා. දිවට රස දැනෙනවා. දැන් මේ හැමදේම ඉදිරිපත් වෙනකොට අපිට හැකියාවක් තියෙනවා නම් එකකටවත් හිත නොදා ඉන්න. ඔන්න ඔයගේ தත්ත්වයක් තමයි ඔය කියන්නේ. එහෙමයි. දැන් ඇහෙන් රූප පෙනුනට ඒක ඒ ඔස්සේ යන්න අවශ්‍ය නැහැ. ගන්නෙ නැහැ. කනෙන් සද්ද හනට ඒක ගන්නෙත් නැහැ. ඒ ඔස්සේ දුවන්නේ රස දැනුනට ඒ ඔස්සේ දුවන්නේත් නැහැ. කයට ස්පර්ශ දැනුනට ඒ ඔස්සේ දුවන්නේත් නැහැ. හිතට ඈතින් වගේ අරමුණ එනවා. ඒ ඔස්සේ යන්නේත් නැහැ. අපි ඉන්නෝ නිකන් නතර වෙලා, gedett වෙලා. අන්න වගේ தත්ත්වයක්. දැන් දැන් සක්මනේදී එතකොට පාදයට දැනෙනවා. දැනෙනවා. නොදැනෙනවා නේ දැනෙනවා. නමුත් එතනටත් ඒ කියන්නේ එතනටත් උවමනාවෙන් අරමුණු කරන්න යන්න එපා. ඒ වෙනුවට නිකන් මේ හදවත ප්‍රදේශයේ වගේ නිකන් මැද්දේ වගේ හිත තියන් ඉන්න පුළුවන්ද බලන්න. මම හිතනවා ගන්න පුළුවන් වෙයි කියලා. දැන් ටික ටික කරලා තියෙන හින්දා පොඩ්ඩක් ඔතනින් සතිය ඉස්සරහට ගන්න පුළුවන්. ඒ කියන්නේ අර සමාධි තත්වයක් වගේම ඒ ඒ යන தත්ත්වය අපිට මෙතෙන්දී සක්මනේදී හදන්න පුළුවන් මේ දැනුවත් භාවයක් එක්ක ඒක ගන්න. සතිය එක සතිය එක දැන් එතන ඉන්නේ. අවදියෙන් ඉන්නවා ඒත් අරමුණක් කියලා ග්‍රහණය කිරීමක් නැතුව. නැතුව. චුට්ටක් එතනින් හදාගමු. එතනින් හදාගෙන ටිකක් වැඩිපුර මේ ටිකේ සක්මන කරන්න. සක්මනේදී ওই தත්ත්ව ගන්න බලන්න. එතකොට ඔතන අවදිමත් භාවය තව ටික තව ටික ටික හැදෙන්න හැදෙන්න ඊට පස්සේ වාඩි වුණාමත් සමහරට හිත අර වගේ සමාධිමත් වේවි. හැබැයි තේරෙනවා හොඳට. ඉන්න තැන තේරෙන ගතියක් එන්න පුළුවන්. දෙන්න. ස්වාමීන් වහන්සේ සමහරක් අවස්ථාවලදී දැන් සක්මන් භාවනාවක් කෙරෙන්නෙත් නැති, පරියංක භාවනාවක් නැති අවස්ථාවලදී සමහරක් වෙලාට gedara වැඩ කරපල කර කර ඉද්දිත් ගිහිල්ලා එහෙම පුටුවක වාඩි වුණාම පුටුව දැනෙන්නෙත් නෑ වාඩිලා හිටපු බව දැනෙන්නෙත් නෑ එකපාරම යම් කල්පනාවක් ආවන් පස්සේ තමයි මම මෙච්චරලා මේ මේ හිටියනේ මේක මට දැනුන්නේ නෑනේ කියලා අන්න ඒ වගේ අවස්ථාවකටපත් වෙනවා. ඔව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට දැන් කියන්නේ කය සම්පූර්ණයෙන් බොහොම නිදහස් වෙලා කය සැහැල් වෙලා ඉන්න වෙලාවට ඔක් ගන්න ලේසි. දැන් ඔය ඉඳගෙන කරන භාවනාවදී උනත් දැන් අපි හුඟක් දැඩි වීරය ආසනයක ඉන්නකොට ඔක දැන් අමාරු වෙන්න පුළුවන්. ඒකට සම්පූර්ණයෙන්ම නිකන් කය අතහැරලා කයට බොහොම සුවසේ ඉන්න ඉඩ හැරලා කෙලින්ම අතෙන්ට දාන්න පුළුවන් නම් එතනින් යන්න පුළුවන්. මොකද දැන් එතන තනිකර හිතත් එක්ක ගනුදෙනුවක් නේ දැන් සිද්ධ වෙන්නේ. දැන් ඒ පැත්තෙන් යනකොට කය තියෙන්න ඕනේ බොහොම නිදහසේ. කය තියෙනවා නිකන් තැම්පත් වෙලා. ඒ වගේමයි කයට මුකුත් කරදරයක් නොවන විදිහට. කයෙන් අපිට කරදරයක් ඇත්තෙත් නැහැ. අපි මේකත් එක්ක කටයුතු කරනකොට කය අපිට අපි මේ කය අපිට කරදර ගන්නෙත් නැහැ. අන්න වගේ තත්ත්වයක්. ඒතර කයට සුවසේ ඉන්න ඉඩ හරිනවා පුළුවන් තරම් රිලැක්ස් කළා. පුළුවන් තරම් ලිහිල් කළා. ඊට පස්සේ අන්න හිතත් හිත දිහා බලනවා. හිතෙත් දැන් මුකුත් නැහැ. හිතේ දැන් අනිත් කටයුතු කරද්දී සාමාන්‍යයෙන් හිත ඇතුලේ කතාව තියෙනවද? කතාව සම්පූර්ණයෙන් නතර වෙලා. හොඳයි. නතර වෙලා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අතට දාන්න පුළුවන් දැන්. දැන් සක්මනේදී ওই தත්ත්වය ගන්න. සක්මනේදී කයට නිකන් ඔහේ සක්මන් කරන්න දෙන්න. මේ දැනෙන දෙයටවත් හිත දාන්න යන්න එපා. හිතට හිතට නිදහසේ ඉන්න දෙන්න. නිකන් බලන්න එයා කොහෙද යන්නේ කියලා. අරමුණට දාන්න නැතුව බලන්න හිත කොහෙද යන්නේ කියලා. එතකොට එයා හිතන්න අපි නිකමට හිතමු යා කොහෙවත් යන්න නැතෝ නිදහසේ ඉන්නවා කියලා. මුකුත් කරදර ගන්න යන්න එපා. නිදහසේම ඉන්න දෙන්න. නිදහසේම ඉන්න දෙන්න. ගැන අපි දැන් තේරුම් ගන්න තියෙන්නේ කියන්නේ ඇත්ත වශයෙන්ම අපි තුල තණ්හාව තියෙනකොට තමයි වැඩි වැඩියෙන් දේවල් ඉල්ලන්නේ. හිත යනවානේ මෙතන ඉන්න මෙතන මෙතන යාට කිසි තෘප්තිමත් භාවයක් නැහැ. එයා නිතරම ඉතින් ඇහෙන් දකින දේ ඔස්සේ යනවා. කනට ඇහෙන දේ ඔස්සේ යනවා. දිවට දැනෙන දේ ඔස්සේ යනවා. කයට දැනෙන දේ ඔස්සේ යනවා. මොකද තණ්හාව හරහා. අපි තුල තණ්හාව අඩු වෙන්න අඩු වෙන්න ඉතින් යන්න ඕමනාවක් නැහැ. දැන් ඔය ලස්සන මේ සිද්ධියක් වෙනවා. මේ තමයි මම කියලත් ඇති. ඒ කියන්නේ මේ මේ එක්තරා අවස්ථාවක බුදුරජාන් වහන්සේ මේ ගමකට වඩිනවා. බ්‍රාහ්මණ ගමකට. බ්‍රාහ්මණ ගමකට වැඩිහම ඉතින් ඒකේ ඉන්න බමුණෝ දැන් බුදුරජාන් වහන්සේ එක තරහයි. සංඝයා වහන්සේත් එක තරහයි. මොකද කරන්නේ? තියෙන ලිං වලට ඔක්කොම පිදුරුයි, ආහාරමේ ඔක්කොම දාලා දැන් ලිං ඔක්කොම වැහිලා. දැන් බුදුරජාන් වහන්සේ ආනන්ද සාමිනාසේ කට්ටියම දැන් එනවා ගමට. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා ඉතින් මෙහෙම දෙයක් කරලා කියලා දන්නවා. ඉතින් මේගොල්ලන්ට පාඩමක් උගන්වන්නයි තව ඊට වඩා ගැඹුරක් පෙන්වන්නයි ආනන්ද සාමණේරට කියනවා මට වතුර ටිකක් අරන් එන්න කියලා. ඉතින් ආනන්ද සාමණේරට විස්තර කියනවා සාමීනි මේ මේ ඔක්කොම ලිංගවල මේ බමුණෝ මේවා මේවා දාලා තියෙන ඉතින් කරගන්න දෙයක් නැහැ වතුර නැහැ. තව ඉස්සරහට ගියා නම් ගඟක් හම්බ වෙනවා. අපි පොඩ්ඩක් ඉවසමු කියලා. බුදුරජාණන් කියනවා නෑ නෑ මට දැම්ම වතුර ඕනේ කියලා. <laughs> ඉතින් ආයෙත් මේ ආනන්ද සාමණේර කියනවා නෑ නෑ පොඩ්ඩක් ඉමු කියලා. පස්සේ බුදුරජාණන් නෑ නෑ මට දැම්ම වතුර ඕනේ කියලා පාත්‍රය දෙනවා. බුදුරජාන් වහන්සේගෙම පාත්‍රය දෙනවා. දැන් ආනන්ද හාමුදුරුවෝ දැන් කරන්න දෙයක් නැහැ දැන් ඔයක ඕඩර් එකක් නේ. <laughs> දැන් ඉතින් ඔන්න පාත්‍රය අරගෙන යනවා මේ ලිඳක් ගාවට. ලිඳක් ගාවට යනකොට වතුර උතුරාගෙන යනවා. සම්පූර්ණයෙන්ම අර තීච්ච ටික ඔක්කොම තියෙන කුණු රොඩු ඔක්කොම අයින් වෙලා දැන් නිල් පාට වතුර උතුරනවා. ආනන්ද සායනතර හරිම සතුටේ ලොකු ආශ්චර්යයක්. ඊළඟට වතුර ඉතින් පිරෙන්න අරගෙන එනවා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න. ඇවිල්ලා දැන් පාත්‍රය දෙනවා. පාත්‍රය දෙන්නාට පස්සේ දැන් මොකද කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියන පිපාසයක් නැත්තම් මොකටද වතුර? විපාසයක් නැහැ නේද දැන් වතුර මොකටද කියලා අහන්නේ. කිං කෛරා උදපානේන සබ්බ කිං කෛරා උදපානේන ආපදා සබ්බදාසියුන් ඔන්න වගේ වචනයක් තියෙනවා. උදාන පාළියේ එන ලස්සන සූත්‍රය. උදකපාන සූත්‍රයේද ඔන්න වගේ නමක් තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔතනින් පෙන්වන්නේ දැන් ඔය තණ්හාවට කියන නමක් තමයි පිපාසය කියලා කියන්නේ. අපි ගා අපි දැන් අපි හොඳට වතුර බීලා ඉන්න වෙලාවක කිසිම පිපාසයක් නැත්තම් අනිත් අය කොච්චර වතුර වතුර දෙන්න හැදුවත් අපිට උවමනා නැහැනේ. පිපාසය සංසිඳිලා. අන්න ඒ වගේ තමයි අපේ තණ්හාව සංසිඳුණා නම් කියන්නේ ඇත්ත වශයෙන්ම තණ්හාව සම්පූර්ණයෙන්ම සංසිඳුණා නම් ඒ කියන්නේ නිවන් දැකලා. සම්පූර්ණ තණ්හක්ඛය කියලා නිවන. ඉතින් ඒ தත්තර තමයි මේ යන්න තියෙන්නේ. අන්න මාර්ගයේ තියෙන්නේ තණ්හාව ෂය කරන මාර්ගය. ඉතින් හැබැයි තාම ඉතින් අර ආශ්‍රවයන් තියෙන නිසා, අනුසයන් තියෙන නිසා තාමත් හිත අල්ලනවා හැබැයි. අල්ලන්න ඉඩ තියෙනවා. හැබැයි අල්ලන්න දිදී තමයි දැන් ඕක දුරු කරන්න තියෙන්නේ. දැන් අර හුඟක් සමාධියේ ඉන්නකොට සමාධි සමාධි බලය නිසා අල්ලන්න නැතුව යනවා. ඒකත් සුදුසු නෑ. ඒ නිසා එතෙන්දී අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ සමාධිය නෙමෙයි ඉස්සරහට ගන්න තියෙන සතිය. සතිය ඉස්සරහට ගන්නවා සමාධිය පැත්තක තියලා දැන් නිකන් යාට යන්න දෙනවා. නිදහසේ ඉන්න ගමන් යන්න දෙනවා. යන්න දියා දුන්නාට පස්සේ ඔන්න තේරුම් ගන්න ඕන ආයෙත් සතියෙන් පෙන්නලා දෙනවා මෙන්න අරමුණක් ග්‍රහණය කරා උපාදාන කරා කියලා පෙන්වලා දෙනවා. ඊට ආයෙත් හොන ප්‍රඥාවෙන් නිදහස් කර ගන්නවා. නිදහස් කරලා ආයෙත් අතෙන්ටම තමයි එන්නේ. ඒ සාමාන්‍ය අපිට මේකට කියන්න පුළුවන් අනිශ්චිත ස්වභාවයක් කියලා. මොකක්වත් ඇසුරු නොකරන ස්වභාවයක්. අරමුණ තිබුණට ඒවා ආශ්‍රය කරන්න යන්නේ නැහැ. ඇසුරු කරන්න යන්නේ නැහැ. ඔය தත්ත්වය දිගටම පවත්වන්න හිතට දැන් පොඩ්ඩක් නිදහසේ යන්න දෙන්න. යන්න දිදී කොහෙද යන්නේ කියලා තේරුම් ගනිමින් හිත නැවත නැවත නිදහස් කරගන්න. හොඳයි. දිගට කරගෙන යන්න. හොඳයි. තේරුම් ගන්න. ගරුතර ස්වාමින් වහන්සේ මම ආදුනිකයෙක්මි. සක්මන් භාවනාවේදී වම දකුණ කියා භාවනා කරමි. එවිට කකුල යටිපතුලට තද ගතිය, වැලි පොළවේ රළු ගතිය හා සීතල ගතිය, උෂ්ණ ගතිය දැනේ. එලෙස භාවනා කරන විට ටික වේලාවකදී නිදිබර ගතිය සමග ඇඟ පන නැති ගතියේ ගතියකින් ගමන් කරයි. පරයන්කය මුලින්ම ටික වේලාවකින් හුස්ම රැල්ල දෙස බලා සිටින විට සුදු පාටට ඉදිරියෙන් පෙනේ. ඒ දෙස බලා සිටින විට පිම්බීම හැකිලිම ඇතිවද හුස්ම නොදැනී වාගේ යනවා. තවදුරටත් ඉන් ඉන් විට නිල් පාට තලයක් වගේ පේනවා. තවදාස ඉන්න විට නිල් පාට තලයක් වගේ පේනවා. එලෙස ඉන්න විට හිසෙන් රත් වගේ උඩට යනවා. මට එය කීමට නොහැකිය. අත් කකුල් තිබෙන බව නොදැනේ. ඇඟද පස්සට යන වාසේ දැනේ. විනාඩි 15ක් පමණ එලෙස සිටින විට නැවත හුස්ම දැනේ. ඔබ වහන්සේට ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. හිතේ සමාධි පැත්තක් නම් හැදෙනවා. හැබැයි මේ මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? අලුතෙන් ආපෙ කෙනෙක් කියලා කියනවා. ගෙදෙන්දි භාවනා කරනවද? කරලා නැහැ. කළම නැද්ද? දැන් මේ මේ පටන් ගත්ත පළවෙනි අවස්ථාවද? එහෙම. පොඩි කාලේ නම් කරලා තියෙනවා. ඊට පස්සේ නැහැ. හොඳයි. සක්මනත් දැන් තේරුණාද? තේරෙනවා සර්. හොඳයි. ඒ කියන්නේ හිත දැන් එළිය යන්නේ නැද්ද? අරමුණේ ඉන්න පුළුවන්ද? පුළුවන්. හොඳයි. ඒ කියන්නේ මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම අරමුණේ ඉන්නවා. ඔව්. හොඳයි. ඊට පස්සේ හැරෙද්දිත් මේ හැරෙනවා කියලා හිතන අතරමඟදී පොඩ්ඩක් ඉතින් සිතුවේ එනවා. තේනවා. හැබැයි මේ සාමාන්‍යයෙන් ක්‍රමයේ අහුවෙලා තියෙනවා. මෙනෙහි කරනවද? මෙනෙහි කිරීමක් එක්කද යන්නේ වම දකුණ කියලා හරි ඔසවන. ඒවත් එක්ක යන්නේ. හොඳයි. ඉඳගෙන භාවනා කරද්දී يعني හිතේ සමාධිමත්තක් වැඩෙන තව වැඩෙන ස්වභාවය තමයි මට තේරෙන්නේ. ඒක ඔහොම යනු මයි මොකක්වත් වෙනසක් කරන්න ඕනේ නැහැ. ඇඟ එහෙම ටිකක් කර නිකන් නලියනවා වගේ ඉන්න නැතුව එහෙම දැනෙනවා පිම්බෙනවා. හරි. කමක් නැහැ. දැනට ආනාපාන සතියද වඩන්නේ එතකොට? ඔව් ආනාපාන. ඒ කියන්නේ නාසිකාග්‍රේ හිත තියාගෙන ඉන්නේ. එහෙමයි. එතකොට හුස්ම ගන්න හඳුන ගන්න පුළුවන්. එහෙමයි. හොඳයි. ඒක ඒ කියන්නේ දැන් ඔය එළිය එනවයි කියන්නේ මේක මේ හුස්ම රැල්ල Tamanට අමතක වෙලා අමතක වෙලා ගිය වෙලාවකද නැත්නම් හුස්ම රැල්ල ගැන මං හිත හිත වගේ ඉන්නකොට තමයි අර නිකන් පේන්නේ. පේන එක. හරි. ඒ ඒ පේන දේවල් ඔස්සේ යන්න එපා දැම්මම. යන්න එපා මේ හුස්ම රැල්ලත් එක්කම ඉන්න බලන්න. හුස්ම රැල්ල දැනෙන හැටි බලන්න. හුස්ම රැල්ල දිහා එහෙම් බලනවා වෙනකොට හුස්ම රැල්ල දිහා දැනෙන හුස්ම රැල්ලෙන් දැනෙන්නේ මොකද්ද කියලා බලන්න. දැන් ඒ කියන්නේ අපිට දැන් හිතන්න මෙහෙම මේ හුස්ම රැල්ල නම් මේක මෙහෙම වදිනවනේ වදිනවා කියලා හිතන්නකො. ඒක දැනීමක් තියෙනවනේ. එහෙමයි. ඒ දැනීමට පොඩ්ඩක් හිත වැඩියෙන් යොදන්න. දැනෙන දැනෙන ලක්ෂණය. සමහර වෙලාවට මේ ඒක නැති වෙලා වගේ ඉඳලා එකකින් හුස්ම වෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ يعني අපිට සමහරලාට ඔන්න එකකින් යනවා සමහර දෙකෙන්ම යනවා සමහරට එකක් කෙටිව යනවා සමහරට ටිකක් දිගට දැනෙනවා. ඔන්න ඔය ඔන්න ඔය වගේ දේවල් හඳුනගනිමින් යන්න. يعني මේ මේකේ ඇත්තටම විචිත්‍රත්වයක් තියෙනවා. මේක හරියම එකම විදිහට නෙමෙයි සිද්ධ වෙන්නේ. ආස්වාසේ සමාන එකකින් යනවා ප්‍රස්වාසයේ වෙනෙහිකින් යනවා. ආස්වාසේ සිසිල්ව දැනෙනවා ප්‍රස්වාසයේ උණුසුම්ම දැනෙනවා. නැත්තම් අපිට මු ආස්වාසේ කෙටිව දැනෙනවා ප්‍රස්වාසයේ දිගට දැනෙනවා. නැත්තම් ආස්වා එක ආස්වාසයක් දිගට දැනෙනවා අනිත් ආස්වාසයේ කෙටිව දැනෙනවා. ඒ වගේ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඒවා දැනගන්නාසුලුව භාවනාවේ කරගෙන යන්න. තව ඉස්සරහට යන්න පුළුවන්. කරගෙන යන විදිහ හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙරලද කමඨහන ලද කමඨහන අනුව මම දැන් චිත්තානුපස්සනාව වඩන්නෙමි. ඒ අනුව මම සිතට එන සිතුවිලිවල සමුදය දකින්නට උත්සාහ කරමි. සිතට එන ස්වභාවයන් එනම් ද්වේෂ ස්වභාවයන්, නොරිසුම් ස්වභාවයන්, ඇලුණු ස්වභාවයන් යනාදී හටගන්නා විටම බොහෝ විට දැකගත හැකිය. නමුත් අනෙක් සිතුවිලි බොහෝ විට දැකගත හැක්කේ අතරමැදදීය. උපදෙස් පතමි. ඔව් ඒ කියන්නේ මුලදී ඔය වගේ තමයි. ඒ අපිට මුල මේ සමහරට යා රළු සිතුවිලි ටික තමයි මුලින්දම්ම අහුවෙන්නේ. නමුත් තාම සියුම් මේවා ටික අහුවෙන්නේ නැහැ. ඒවා වර්ධනය වුණාට පස්සේ තමයි අහුවෙන්නේ. ඉතින් ඕක ඇත්තට ගැටලුවක් වෙන යන්නේ නැහැ. දිගට ඒ කියන්නේ චිත්තානුපසනාවේ යෙදෙන්න යෙදෙන්න අපි තේරුම් ගන්න තියෙන අපි සිතුවිලි වලට පෝෂ සිතුවිලි පෝෂණය නොකර ඉන්නයි උත්සාහත් වෙන්න තියෙන්නේ. සිතුවිලි එනවා. හැබැයි අපි එකක්වත් පෝෂණය කරන්නේ ඒ හරහා ඔන්න ඒගොල්ලෝ සමනය වෙන්න ගන්නවා. තැම්පත් වෙන්න ගන්නවා. තැම්පත් වෙනකොට අපි ඒ සඳහා ඉඩ දෙනවා. අපි දැන් බොහොම අයිනකට වෙලා ඒ තැම් තැම්පත් වෙච්ච ස්වභාවයක් හිතේ තියෙනවා සමනය වෙච්ච ස්වභාවයක් තියෙනවා සිතුවිලිත් බොහොම නිය ඈතට වගේ ගිහිල්ලා ඉතින් අපි පොඩ්ඩක් මේකට තැම්පත් වෙන්න දෙනවා ඊට පස්සේ සමහරට සිතුවිලින් තොරවම වගේ වුණත් තියෙන්න පුළුවන් ඒ தත්ත්වේ වුණත් ඒ தත්ත්වේ එනවා නම් ඒත් ඒ තුලත් ඉන්න දැනුවත්ව ඉන්න නායත් සියුම්ව සිතුවිලි එනවා ඒකත් දැනගන්නවා කියන්නේ අපි අර හිතේ සියුම් භාවයේ වර්ධනය වෙන්න වෙන්න නැත්නම් හිතේ පිරිසුදු භාවයේ වර්ධනය වෙන්න වෙන්න තමයි අපිට අර සියුම් සිතුවිලි ටිකත් හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් එතෙක් ඉතින් අපි මේක තව ටිකක් ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. ඉතින් එතන පටන් ගත්ත එක දිගට කරගෙන යන්න ඔය අහු නොවෙච්ච ටිකත් අහු වෙනවා. මේ තව ටිකක් කරගෙන යනකොට ඔක තේරෙනවා. ගරු ස්වාමින් වහන්සේ මා ටික කලක සිට භාවනා කරන අයෙක් මේ. පර්යංග භාවනාවේදී මා නාසය අග හුස්ම රැල්ලට හිත යොදනවා. එෙහිදී දැන් මාහට ඊට සියුම්ම දැනි ටික වේලාවක් යන විටදී මතකයක් නැතිව යනවා. කය සැහැල්ලුයි. නිින්ද නොගිය බව දැනෙනවා. අවට ශබ්ද ඇහෙනවා. ඒත් හිත ඒ වාට ඇදිලා යන්නේ නැහැ. පසුව පැයක් පමණ කාලයක් මේ වන විට ගොස් ඇත. භාවනාව නැතුව ඊට පසු ටික වේලාවක් ඇස් දෙක ඇරගෙනම අරමුණක් නැතුව බලාගෙන ඉන්නවා. කතා කරනවා යන යනේ නාය දකින්නවා. අරමුණක් නැහැ. සිතුවිලිත් නැහැ. කතා කරන්නත් කම්මැලි ගතියක් මට දැනෙන්නේ. මෙය මාගේ උදාසීන ගතියක්ද කියාත් හිතෙනවා. සක්මන් භාවනාව පය භාගයක් පමණ තමයි බොහෝ විට කරන්නේ. එක සැරයකට සිතුවිලි එනවා. පසුව සංසුන් වෙනවා. වම දකුණ හිතමින් යනවා. එවිට රළු බව, මැද ස්පර්ශ වන විට සිසිල් බව, දකුණු පාදයේ බරට තබන විට වම් පාදය දකුණු පාදය සමග එනවා පමණයි මට හිතෙන්නේ. මා වැඩිය කැමති පර්යංක භාවනාවටයි. කරුණාකර මගේ වැරදි දැන් කියා දෙන්න මින් කියලා. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? ඉඳගන්න බෑනේ. ඒක තමයි. මොන වැඩියෙන් කරන්න ඕනේ? <laughs> එතකොට ඔක්කොම පුළුවන් වෙනවා. ඉඳගන්න පුළුවන් වෙනවා ඔක්කොම පුළුවන් වෙනවා. <laughs> ඒ දැන් හිතේ සමාධි පැත්තක් වර්ධනය වෙනවා. එතකොට මේ <laughs> දැන් ඉඳගෙන මේ කියන්නේ දැන් වෙලා තියෙන දෙන්නම්. හොඳයි. කොච්චර කාල ඔය දේ යෙදিলা කෙරලා තියනවද? අවුරුදු දෙකක්ද? දෙකක්. දැක්තර කරනවා. අර වෙනදා වැඩියෙන් ඉන්න පුළුවන් සම්මාසි කිව්වනේ ගිය සැරේ වැඩියෙන් ඉන්න එපා සම්මේ පැය දෙකක් විතර වගේ ඉන්නවා. ඉන්න එපා කිව්වනේ. ඉතින් දැන් පැයකින් මම අදිස්ත්‍රාණ කරගෙන ඉන්නකොට කොහොම හරි දන්නේ නැතුව පැයක් ගිහිල්ලා. හරි. හරි. කමන්නේ ඒ කියන්නේ මේ අතන අර මට මේ කියන්නේ අර කලින් කෙනෙකුට කිව්වා වගේ කියන්නේ උතන දැන් ඉඳගෙනම අපි භවනා කරන්න පුරුදු වුණාම සමාධිය පැත්තට සෑහෙන බර වෙනවා සමාධිය ඉක්මනට වැඩෙනවා සතිය පස්සට යනවා. ඒ හරහා. ඉතින් එතෙන්දී අවාසියක් තියෙනවා අපිට. සමාධිය හදාගන්න වෙලාවදී ප්‍රශ්නයක් නැහැ. සමාධිය වඩන්න ඕනේ. නමුත් පස්සේ සමාධිය ඉස්සරහට ඇවිල්ලා හිත ටක් ගාලා සමාධියට යන්න ගත්තට පස්සේ ඊළඟට වාක් කරන්න බෑ ඊළඟට. ඉතින් ඊට පස්සේ භාවනා නොකර ඉන්නයි වෙන්නේ. කඩා ගන්න වෙනවනේ. මොකද සමාධිය ඉස්සරහට ආවම ටිකක් එයා ප්‍රබල වෙන්න ගන්නවා. දැන් ඉන්ද්‍රිය ධර්ම පහක් පෙන්වනවානේ බුදුරජාණන් වහන්සේ. සද්ධා, සති, වීර්ය, සමාධි, ප්‍රඥා කියලා. ඕකෙන් අපි සමාධියයි ප්‍රඥාවයි සතියයි කියන තුන ප්‍රධානයි. ඔය තුන. සති සමාධි ප්‍රඥා කියන එක. ඕකේ ප්‍රඥාවයි සතියයි නම් හොඳට අත්වල බැඳගෙන යනවා. සමාධිය පැත්තකින් තමයි තියාගන්න වෙන්නේ නිසා. ඉතින් අපිට මුලදී සමාධිය අවශ්‍ය වෙනවා උනාට සමාධිය හැදුනට පස්සේ අපි හැමදෙස්සම යාව පැත්තකින් තියාගෙන ඕමනා පමණට තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. නැතනම් දැන් අපි මේ දැන් ලුණු ඕනේ තමයි. හැබැයි ලුණු වැඩි වුණාම ප්‍රශ්නයක් නේ. යන්නේ වගේ තමයි මේක. දැන් ඉතින් ඕමනා පමණට තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒක දැන් අර සක්මනක යෙදෙන්න පුළුවන් නම් ඕක හොඳට සති ඉස්සරහට ගන්න හැකියාව තියෙනවා. මේ බැරිද අරකින් ටිකක් කළා ආයි නිකම් පොඩි වෙලාවක් හරි සක්මනකට එන්න. එහෙම කරනවා. පැය භාගේ භාගේ වගේ තමයි. කමන්නේ. කෙරෙන්නේ. එහෙම කරන්න. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ මේ බර පරයන්ක භාවනාව අඩු කරන්න කියලාද? එහෙමම ඕනේ නැහැ. දැන් කියන්නේ දැන් කොච්චර එක එක එක පාර යන එකේදී පැයක් දින්නේ. පැයයි. කමන්නේ. හා. එක්තරා පැයයි අදන පැය භාගයයි. ඔව්. එහෙමද? හා කමන්නේ. ඒතර පැය භාගේ හොඳට ඒ දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන්ද? පැය භාගේ ඉතින් භාගෙම නෙමෙයි ටිකක් ඉස්මුලදී යනවා ඉස්සිරිලා යනවා ඊට පස්සේ ඉතින් ඇවිදිනවා නිකන්. ඇවිදිනවා විතරයි. එතකොට දැනෙන්නේ මොනවාද? දැන් පායට ඉතින් අර තද ගතිය එහෙම ඒ සිසිල් ගතිය දකුණු කකුල නිකන් මොහේ එනවා වගේ එහෙම ඉතින් දැනෙනවා. එතකොට හිත සංසුන්ද? හිත එතකොට සංසුන්. දැන් ඉතින් මොකකටවත් නැහැ ඒකට තියාගෙන යනවා. යනවා. පැය භාගයකට වැඩිය ඉන්න බෑ. ඊට පස්සේ ආපහු ඇතේ කියලා හිතනවා. මොකද වෙන්නේ පැය භාගයක් යනකොට? වෙහෙසද නැත්තම්? වෙහෙසකුත් නැහැ. ඇතේ කියලා හිතනවා. ඒක හිතන හිතන්නේ. ඔව්. එයා කියන දේ අහන්න ඕනේ අපි. දැන් අපි කියන දේ අහන්නයි තියෙන්නේ. ඔව්. හින්දා ඒ කියන්නේ එයා කිව්වට ඇතේ කියලා දැන් Tamanට පුළුවන් නම් ඉන්න තව ටිකක් යන්න පුළුවන් තව ටිකක් කරමු. ඒ කියන්නේ සක්මනෙන් තමයි සක්මන කෙරෙන්න කෙරෙන්න කෙරෙන්න තමයි මේ සතිය ටිකක් තීව්‍ර වෙන්න ගන්න. ඒ කියන්නේ තව ටිකක් ඒ කියන්නේ අවදිමත් භාවය වැඩි වෙන්න ගන්න. ඉතින් ඒ අවදිමත් භාවය ඊටාම් වැදගත්. ඒ නිසා විනාඩි 45ක් විතර කරමු දැන්. සාමාන්‍යයෙන් දැන් ගෙදෙද්දි මේ වගේ දිගට නෑනේ. ඉතින් කොටට පොඩ්ඩයින් තියෙන්නේ. ඉතින් ඒ චුට්ට ඉතින් එහෙම පොඩ පොඩ තමයි. දැන් මෙහි දිග එකක් අල්ලගන්න. <laughs> ඉතින් ඒ හින්දා දිග එකක් හරි කමන්නේ කොහොම හරි කියන්නේ ටිකක් වැඩිපුර සක්මනේ යෙදීම හරහා තමයි සතිය ඉස්සරහට එන්නේ. ඒක තමයි ප්‍රධානම දේ. ඉතින් සතිය ඉස්සරහට ගන්න උත්සාහත් වෙන්න. අර පාදයේ දැනෙන දේ තුලත් දැන් මේ කියන්නේ එතන දැන් විවිධාකාර අරමුණු තියෙනවා. තද ගතියක් දැනෙනවා. ඒකෙත් ඇති වෙන නැති හැටි බලන්න. තද ගතිය හට ගන්න හැටි, වෙනස් වෙන හැටි, නැතිලා යන හැටි. ඊට අනිත් පාදයේ අපි තද ගතියක් දැනෙන. ඒක හටගන්න හැටි වෙනස් වෙන හැටි තේලා යන හැටි. ඔය දැනෙන ලක්ෂණවල හටගන්න ආකාරය වෙනස් වෙන ආකාරය තේලා යන ආකාරය බලමින් සක්මන කරන්න. එතකොට අර හිතට පොඩ්ඩක් ප්‍රඥාව පැත්තක් තව දෙනවා සතිය පැත්තක් තව දෙනවා. ඒක ඒක තමයි හදාගන්න තියෙන්නේ. ඉඳගත්තාමත් ඉඳගෙන ආනාපාන සතියද වඩන්නේ. එහෙම. ආනාපාන සතිය වඩ වඩා ඉඳද්ද අර ස්වභාවයට යන්නේ. ඔව්. ඒ ආනාපාන සතිය වඩන විදිහ මට පොඩ්ඩක් කියන්න. ඉස්සෙල්ලා නාහෙත් ඒ හුස්ම රැල්ලට තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඉතින් අර සියුම් වෙලා ගිහිල්ලා ඊට පස්සේ ඉතින් අර මැද දන්නේ නැහැ කොහොම හරි නිකන් මොකක් හරි එකපාරටම ආපහු මතක් වෙලා ආපහු කරන ආපහු මතක නැති වෙනවා. අර හිටි ටික මතක නැහැ. හරි. සමාධියකට යන සමාධි පැත්තක් තමයි යන්නේ. ආනාපාන සතියෙන් ටිකක් කළා කයේ දැනෙන දේවල් ටිකක් මෙහෙම බැලුවේ නැද්ද? බැලුවා ඉස්සර බැලුවා වේදනාවෙන් බලන්න කියලා ස්වාමීන් වහන්සේ කිව්වනේ බැලුවා දැන් ඒ ඒව කොච්චර කල් බැලුවද දවස් දෙකක් පහුගිය කාලේ බැලුවා ඊට පස්සේ සතියක් විතර සතියක් නෙවෙයි මාස දෙකක් කගේම කර එහෙන් ගියන් පස්සේ ඊට පස්සේ වේදනාව එනකොට වේදනාව තමයි බලන්නේ හොඳයි ඒ කියන්නේ වේදනාව හොඳට ප්‍රකට වුණාද? ඒ කියන්නේ අපි බලනකොට ඔව් වේදනාව විවිධාකාර ස්වභාවයන් තේරුණාද? එහෙම එච්චර නැහැ වේදනාව ගැන හිතනවා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට වේදනාවක් දැනෙන්නේ නැහැ. ඔව්. ඊට පස්සේ දැන් වේදනාවක් දැනෙන්නේ නැහැ. දැන් ඉන්නාර විදිහට ඊට පස්සේ අර ඒක තමයි. ඒකයි ඒකයි. දැන් උතන අපි මේකේ අවදිමත් භාවය ආවේ නැත්නම් අතෙන්ට ඉක්මනට ගියා යනවා. ඉතින් ගිහිල්ලා ඔහේ ඉන්නවා. ඔව්. ඒකත් එච්චර සාර්ථක නැහැ. ඒ නිසා මෙතන දැන් තව ටිකක් සම්පජඤ්ඤයේ පැත්ත, ප්‍රඥා පැත්ත, සතිය පැත්ත වර්ධනය කරගන්නයි තියෙන්නේ. ඒක සක්මනේ ටිකක් වැඩිපුර යෙදෙන්න. මෙතනත් දැනෙන දේවල් වලට තා පොඩ්ඩක් බලන්න. දැනෙන දේවල් හොඳින් බලමින් ඒ දැන් ඒ දැනෙන දේවල් බලමින් ඉඳද්දි හිත නිකන් පනිනවා වගේ දෙයක් වෙනවා නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. නැතුව අපි දැන් මුකුත්ම නොදැනෙන පැත්තකින් එක හිත උදාසීන පැත්තකට වගේ ගිහිලා අතෙන්ට පනිනවා නම් ඒ තරම්ම ඒක කියන්නේ සාර්ථක පැත්තක් කියන්න අමාරුයි. ඔව්. සක්මනට වැඩියෙන් කරන්න සතිය ඉස්සරහට ගන්න උත්සාහත් වෙන්න දේවල් දිහා බලනකොට ඒ විස්තර බලමින් සියුම් සියුම් Taman නොදකපු පැති බලමින් කටයුතු යෙදෙන්න. තෙරුවන් සරණයි මා ආදුනික යෝගිනියෙක් වෙමි. සක්මන් භාවනාව මුළු දිනේ සිටම සක්මන් භාවනාවේ පහසුවේ නියලුනෙමි. දැන් ඉදිරිපසට පිටුපසට ආදී වශයෙන් දෑත් ඉදිරිපසට පිටුපසට ආදී වශයෙන් මාරු කළෙමි. වම දකුණ වශයෙන් සතිය මනාව පවත්වා ගැනීමට හැකිවිය. සෙමෙන් සෙමෙන් සක්මන ආරම්භ කළ මාහට තෙවන දිවනේ වන විට මනා සතියකින් යුතුව වේගවත්ව සක්මනේ යෙදීමට පුළුවන් විය. මුලදී මගේ ශරීරයේ තිබුණු වේදනාවන් අඩු වී දෙපා දෑත් හා ශරීරයට පහසුවක් දැනුනි. ලනුපදුරේ සක්මන් කරද්දී මුලින් මුලින් තද වේදනාවක් දැනී එය ක්‍රමක්‍රමයෙන් මගහැරි දෙපා වලටද ලනුපැදුරෙන් ලනුපැදුරෙන් සිසිලක් ගෙන දේ. වැලි මළුවේදී මේ කිසිදු වෙනසක් නැතුව සුවදායි තත්වයක් දැනුනි. පර්යංක භාවනාව. හරි. භාවනාව භාවනා සිත ආනාපාන අරමුණට සමීප කර ගැනීම අපහසුය. තේරුමක් නැති සිතිවිලි හා බාහිර වටපිටාවේ ශබ්ද කරා යොමු වීම නිසා ආස්වාස ප්‍රස්වාසයේ සිත යොමු කිරීම අපහසුය. මෙවන් අවස්ථාවල මා සුපුරුදු මෛත්‍රී භාවනාවේ යෙදෙමි. පරයන්ක භාවනාවේ යෙදී විනාඩි 15ක 15 20 අතරතුර නිදිමත ගතියක්ද ඇතිවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් පරයන්ක භාවනාවේ යෙදීම පහසු කරන කමඨහනක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. දැන් සක්මන ටිකක් වැඩි කරන්න. දැන් සක්මන සාර්ථක වෙලක් තේනවා, අහුවෙලක් තේනවා. සක්මන ටිකක් කාල පරිච්ඡේදය වැඩි කරන්න. අපි තුන් දැන් පෑනම් කරන්නේ පෑ එකයි කාලක් වුණත් කමක් නැහැ. ඊනට වාඩි වෙලා ඒ අපි තේරුම් ගන්න තියෙන හිත පිට යනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ ආධුනික මට්ටමේදී හිත පිට නොයනවා නම් තමයි පුදුම. ඒ නිසා හිත පිට යනවා කියන එක ස්වාභාවිකයි, සාමාන්‍ය දෙයක්. හිත පිට ගිය දෙන් නමුත් Tamanට යම් වෙලාවක මතක් වෙනවනේ දැන් ඉන්න ඕනේ අපි තුම ආනාපාන සතිය නම් වඩන්නේ එතනේ කියලා. එතනට මතක් වෙන වෙලාවේ ආයෙත් ගෙනලා තියාගන්න. අනිත් එක තමයි මෙනෙහි කිරීමකුත් පාවිච්චි කරන්න. කියන්නේ මුල් කාලෙදී මෙනෙහි කිරීමෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසා හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරන්න. ආස්වාසයක් කියලා නැත්තම් මෙනෙහි කරන්න. හුස්ම පිට කරනකොට ඔන්න ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරන්න. අර ඒ Taman ඒ අරමුණත් එක්ක ඉන්න වෙලාවේදී 100ක් අරමුණත් එක්ක ඉන්න බලන්න. මුළු හදින්ම ඒ අරමුණ එක්ක ඉන්න බලන්න. එතන සාර්ථකත්වයේ මත තමයි සතිය දිනු වෙන්නේ. නැතුව අපිට හිත පිට යාම එකපාරට නතර කරන්න බෑ. ඒ වෙනුවට අපි කරන්න තියෙන මේ දැනෙන වෙලාවේදී අපි අරමුණේ ඉන්න වෙලාවේදී 100%ක් මෙතන ඉන්න උත්සාහත් වීමයි කරන්න තියෙන්නේ. මුළු හදින්ම ඉඳීමයි කරන්න බලන්න තියෙන්නේ. එතකොට අපි එතනට ප්‍රමුඛතාවය දෙනකොට එතනට වැඩි වැඩියෙන් අවධානය යොමු කරනකොට අන්න ටික ටික ටික ටික එතන අපේ හිත එකඟ වෙන්න ගන්නවා. අපේ අවධානය වැඩියෙන් එතනට යොමු වෙන්න ගන්නවා. ඒ හරහා අන්න පිට යන ගතියත් අඩු වෙරගෙන යනවා. ඒ නිසා දැන් ඕක අමාරුයි කියලා මෛත්‍රී භාවනාවට යනවා කියන්නේ ඉතින් අපි ආයෙත් අර විතර්ක වලට තමයි යන්නේ. විතර්ක කරමින් යන ක්‍රමයක් නේ මෛත්‍රී තියෙන්නේ මුලදී. ඉතින් හැබැයි ඕන්නම් මෛත්‍රී භාවනාවට ගිහිල්ලා හිතේ සංසනීමක් ඇති වුණා නම් ඒ සංසනාවට පස්සේ ආය ආනාපාන සතියට එන්නත් පුළුවන්. ඉතින් එතනත් මොකද මෛත්‍රී භාවනාව හරහා හිත එකඟ වෙනවා. එතනින් යම් එකඟතාවයක් හදලා ඔන්න ආයෙත් ආනාපාන සතියට ඇවිල්ලා බලන්නත් පුළුවන්. හැබැයි එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. ආනාපානේ සංසිඳලා තියෙන්නත් පුළුවන්. ආස්වාස ප්‍රස්වාසෙත් දාලා සියුම්ම දැනෙන්න පුළුවන්. එතකොට ඒක හඳුනා ගන්න තරම් සතිය දිනු නෑ. එතන එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. ඉතින් අර මුලදී මොකක්වත් ලොකු මේ සමාධිමත් බවක් නැත්තම් ආනාපානේ හඳුනා ගන්න ලේසි මේ ගොරෝසු ආනාපානයක් තියෙන්නේ. නමුත් එතෙන්දී හිත පිට යනවා. ඒක තමයි ඊළඟ තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ බෙහෙත මේකට හොඳ නෑ මේක ඒකට හොඳ නෑ. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ටිකක් වැඩිපුර සක්මනේ යෙදෙන්න සක්මන අහු වෙලා තියෙන බව තේරෙනවා ඊට පස්සේ හිමීට ඉඳගෙන ඉන්න භාවනාවට ඇවිල්ලා ඕනනම් මේ ආනාපානයටම උත්සාහ කරනකොට පිම්බීම හැකිලිම උත්සාහ වෙන්නත් පුළුවන්. එතකොට මේක පිම්බීම හැකිලිම කියන එක ආනාපාන සතියට වඩා පහසුයි. ඒ වගේ උපක්‍රමශීලීව තමයි මුල ටික ඉතින් ජය ගන්න වෙන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. සක්මන් කිරීමෙන් පසු පර්යංක භාවනාවට යොමු වෙමි. මූලික කමඨහන ආනාපාන සතියයි. ඉඳගෙන විනාඩි 3-4ක් පමණ කය ඉරියව් දෙස බලා සිටිමි. ඉන්පසු ආනාපාන සතියට සිත යොමු කරමි. ඒ තුල විනාඩි 3-4 පමණ සිටින විට ආස්වාස ප්‍රස්වාස අභිබව කයේ සිදුවන සිදුවීම් ප්‍රකට වේ. මුල් අවස්ථාවේදී සිදු වූයේ පපු ප්‍රදේශයේ චලනය වීමකි. පසුව උගුරෙහි නාසය නලල හිස මුදුන දක්වා එම දැනීම ගමන් කළේය. හිස ඇතුලේ ඇති සියල්ල කැඳහැලියක්සේ දියාරු වී කැළතෙන බවක් දැනුනි. තවත් අවස්ථාවකදී හිස උඩ කිලෝ 10ක පමණ බරක් තබාගෙන සිටිනවා වාගේ බරක් දැනුනි. ඇතැම් විට ඒ දෙස බලා සිටින විට බර ගතිය වැඩි වේ. තවත් අවස්ථාවකදී හිස කුළුන් ගොඩක් මෙන් සැහැල්ලු බවක් දැනුනි. හිසෙහි මෙම දැනීම උස් පහත් වන ආකාරයට දැනුනි. පහනක දැල්ලක් මෙනි. එම උස් පහත් වීම හිස් මුදුනෙන් ගැලවී පිටවීමට උත්සාහ කර උත්සාහ ගන්නවා යයි දැනුනි. ඇතැම් විට එය වේදනාකාරී විය. මෙම දැනීම දැනෙන විට රාත්‍රී 12 එක පමණ වන තෙක් තෙක්ම නිින්ද යන්නේ නැත. මුල් අවස්ථාවේදී භාවනා කරන විට පමණක් මේ සිදුවද අද වන විට සිත සිතට එන අරමුණකට වෙන අරමුණකට ආවිගස දැනේ. අන්තිම වාක්‍යෙ මට තේරුණා. මීට අමතර තව තියෙනවා ස්වාමීනි. මීට අමතරව ඇහි බැම දෙක අතර නළල ප්‍රදේශයේ චලනය වීමක් දැනුනි. මුළු ශරීරයේම සීතල වී අයිස් කුට්ටියක් වූ වාසේ දැනුනි. ශරීරය තුල කරන්ට් එකක් දුවන වාසේද හිරිවැටෙන ආකාරය දැනුනි. මේ සියල්ල සිදුවීම් තුල සිතට සිතුවිලිද ගලයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම සිදුවීම් පැහැදිලි කරන් දෙන්න දෙනමින් ඉල්ලනවා. මට තේරෙන විදිහට පොඩ්ඩක් අර ආනාපානයෙන් තව ටිකක් යන්න පුළුවන් නම් හොඳයි. ආනාපානෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ මේ ලැබිලා මදි. ඉතින් ඕනනම් අපිට පොඩ්ඩක් ආනාපානයට වෙනුවට බිමීම හැකිනීමට දාලා එතන මොකද දැන් කොහොමත් කයටමයි ගිහිලා තියෙන හිත. මේ නාසිකාග්‍රීනට වඩා මුළු කයේ ඉන්න තත්ත්වෙ වැඩි සබහායක් තියෙනවා. මුළු කයේම විවිධාකාර දැනීම් සබහායන් මතුවලා තියෙනවා. බිමීම හැකිනීම කියන්නේ ඒක දැනීමක් පමණයි. ඒ නිසා ඒ ඒ දැනීමේ ටිකක් ගැඹුරට දාලා අපිට සමාධියක් හදාගන්න පුළුවන්. නැත්තම් සතිය තව ඉස්සරහට ගන්න පුළුවන්. ඒ නිසා ආනාපාන සතිය පොඩ්ඩක් නවත්තලා බලන්න පිම්බීම හැකිලිම ඔස්සේ යන්න. ඒකේ පිම්බීමක් ගන්න හැබැයි හොඳින් ඉන්න ඕනේ. පිම්බීමෙත් තියෙනවා ඊටාම සියුම් පටන් ගැනීමක්, මැද ප්‍රදේශයක් තියෙනවා, අග ප්‍රදේශයක් තියෙනවා. ඊළඟට කෙටි විරාමයක් තියෙනවා. ඊළඟට හැකිලිම තියෙනවා. හැකිලිම ඊටාම සියුම් පටන් ගන්නවා. ටික ටික වෙනස් වෙනවා. ඊළඟට ඕන නැතිලා යනවා. ආයි කෙටි විරාමයක් තියෙනවා. ඔන්න ඊළඟ පිම්බීම පටන් ගන්නවා. මේක මේක ටිකක් ගැඹුරට යන්න දෙන්න. දැන් හිත කැමැත්තක් දක්වනවා මේ කය තුල ඉන්න. මෙතන ආනාපානට එච්චර කැමැත්තක් දක්වලා නැහැ. ඒ නිසා මේ කයේ යට කොටස තමයි හුඟක් පිම්බීම හැකිලිම ආශ්‍රය කරගෙන යන්නේ. ඒ නිසා ඕක මම හිතනවා මේ ආනාපාන සතියට වඩා සාර්ථක වෙයි කියලා. පොඩ්ඩක් ඒ හින්දා පිම්බීම හැකිලිමට මාරු වෙලා ඒ ඔස්සේ පැය භාගයක් විනාඩි 45ක් විතර ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒ හරහා තව ටිකක් ඉස්සරහට නැතනම් අපේ සමාධි පැත්ත, සතිය පැත්ත තව වර්ධනය කරගෙන ඊළඟට මුළු කයට දාන්න පුළුවන්. දැන් ඉක්මන් වැඩි අතර මේ ටික බලන්න ගිහිල්ලා. තිරුවන් සරණයි සක්මන් භාවනාව. ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි මෙනෙහි කොට සක්මන ආරම්භ කළෙමි. ටික වේලාවක් මෙලෙස සක්මන් කරන විට ලනුපැදුරේ ගොරෝසු බව දෙපතුලට හොඳින් දැනුණු අතර ලනුපැදුර නොමැති තැන්වලදී පොළ ටයිල් පොළවේහි සීතල ගතිය දෙපතුලට හොඳින් දැනුනේ. එක් එක් පියවරයන්හිදී ඒ තැන්වලදී දැනෙන ගොරෝසු බවෙහි වෙනස නිරීක්ෂණය කළෙමි. ඇතැම් විට ඉදිකටුවකින් අනිනවා මෙන් වේදනාවක් දැනුනි. ඈතින් සතකු කෑ ගැසූ විට සිත ඒ දෙසට යයි. නැවත සිත පිට ගියායයි සිතා දෙපතුල වෙතට සිතගෙන ආවෙමි. මෙලෙස පැයක් පමණ සක්මන් භාවනාව කළ අතර මුලදී විවිධාකාර සිතුවිලි සිතට ආවද පසුව සිතුවිලි ගලා ඒම අඩු වුණි. පර්යංක භාවනාව පැයක් පමණ සක්මන් භාවනාව කර පර්යංකයට හිඳගත්ෙමි. මම දැන් මෙතනයි සිතා මූලික කමඨහන ආස්වාසය ප්‍රස්වාස මෙනෙහි කොට නාසිකාග්‍රය වෙතට සිත ගෙනාවෙමි. ඊටාම වේගයෙන් හුස්ම නාසිකාග්‍රය හරහා නාසය තුලට ඇදී ආ අතර එම වේගයෙන්ම පිටතට යන බව දැනුණු අතර ටික වේලාවකදී එම වේගය අඩු බව දැනුනි. මෙලෙස විනාඩි 5ක් පමණ හුස්ම නිරීක්ෂණය කළෙමි. පසුව විනාඩි කිහිපයක් තුල මාහට නිින්ද ගොස් ඇත. හුස්ම ගැනීම ගැන කිසිදු හැඟීමක් නොතිබුණු අතර අවදි වූ විට නැවත වරක් ආස්වාද ප්‍රස්වාසයට සිත යොමු කළෙමි. පෙර පරිදිම විනාඩි කිහිපයක් හුස්ම නිරීක්ෂණය කළද නැවතත් මාහට නිින්ද ගොස් තිබුණි. පැයක් තුලදී මෙලෙස 5-6 වතාවක් සිදුවිනි. ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී මෙලෙස මාහට නිින්ද යන්නේ වීර්ය අඩු නිසාද? මාහට කරුණාවෙන් උපදෙස් ලබා දෙන්න ඔබ වහන්සේ මේ භවයේදීම චතුරාර්ය සත්‍ය මම හිතනවා මේ මුකුත් ගැටලුවක් නැහැ. කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හිත කියන්නේ සියුම් අරමුණක ඉන්නකොට නිින්ද යන එක ස්වාභාවිකයි. ඒක ඉතින් අපේ සතිය එතන තාම අවදිමත් බව නැති නිසා නිින්ද යන එකෙන් පටන් ගන්නවා. නමුත් හිත යන විදිහ නම් හොඳයි. ගාන්ට සමාධිමත් පැත් සමාධි පැත්ත හැදෙනවා. අරමුණ සියුම් වෙනවා. ඒ ටික හොඳයි. කියන්නේ ඔය දැන් අපි තුමු පස් වතාවක් විනාඩි 5 5නේ නිින්ද ගිහිල්ලා තියෙන්නේ. ඒක ඕක දැන් අඩු වෙලා යාවේ. ඊට පස්සේ අපි තුමු ඔන්න හතර වතාවයි නිින්ද යන්නේ. ඊළඟට තුන් වතාවයි යන්නේ. දෙපතාවයි යන්නේ. එක වතාවයි යන්නේ. අන්තිමට නැති ළමයයි. අවදීම ඉන්න පුළුවන් වෙයි. ඒ නිසා ඔතනදී මොකොත් වැඩි අපේ අනවශ්‍ය වේලයක් හදන්න ගියොත් ඕක කැඩෙන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත මේකේ අභ්‍යාසයේ යෙදෙන්න ඒ හරහාම හිත තව තව සියුම් වෙන්න සියුම් වෙන්න. හිතේ සතිය වැඩෙන්න වැඩෙන්න නිදිමත නිින්ද යන ප්‍රදේශයේත් අවදියෙන් ඉන්න පුළුවන් හැකියාව එනවා. ඉතින් බය වෙන්න බෑ යන විදිහ හොඳයි. දෙකට කරගෙන යන්න. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ගෞරවණීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පාදය ඔසවනවා ගෙන යනවා තබනවා යන ආකාරයට කොටස් තුනකින් සිදු කලන ලදී එසවීම පළමුව සිත අනුව පසුපස පාදයේ හැඩය වෙනස් වෙමින් එසවීමේ රූපය කොටස් සැකසෙමින් එම පාදයේ විලුඹේ සිට සැහැල්ලු ගතියද සමග වරන් ඇතුලේ සැහැල්ලු ගතිය සමග එසවීම ආරම්භ වී ක්‍රමෙන් ඉදිරි මාපට ඇඟිලි පෙදෙස දක්වා පැමිණ තෙරපීමක් හා සියුම් උණුසුමක්ද ඇති වී පාදය පොළවෙන් වෙන් වී ඉහළට යාමත් සමගම එම පාදයේ වල්ලු කර ඉදිරි පෙදෙස දිගහැරි දන හිසද මදක් ඉදිරියට නැමීම සිදුවිය. ගෙන යාම ඊළඟට එසවී තිබූ පාදයේ වලලු කර නැවත හැකිලෙන අතර දන හිසද දිගහැරි වරන් එදිරියට නැවී තිබුණ පාදය පොළවට සමාන්තර වී එම පාදය ශරීරයේ දෙසට ඇදී ඇවිත් අනෙක් පාදය පසු කර ඉදිරියට තල්ලු වන බවක් දැනින මෙහිදී පාදයේ සැහැල්ලු සිසිල් හා පාවෙන ගතිය දැනෙන්නට විය. තැබීම මෙසේ ඉදිරියට තල්ලු වූ පාදය තවදුරටත් සැහැල්ලු වෙමින් පොළවට බර වී පළමු පළමුව විලුඹේ සිට පාදයේ ඉදිරි ඇඟිලි පෙදෙස දක්වා පොළවට ස්පර්ශ වීම සිදුවිය. පසුව ඒ ආකාරයටම පොළවට තද වෙන ආකාරය දැනිනේ. මෙසේ සක්මනේහි ඊටාම කුඩා වූ කොටස් වූ කොටසක් වූ පියවරක් තැබීමේ කුඩා කොටස් වලට කඩා නිරීක්ෂීමේදී මොහොතින් මොහොත ඉපදෙන සිතුවිලි අනුව පාදයේ හැඩය වෙනස් වී රළු කොටස් වෙනුවට අලුත් අලුත් රූප කොටස් ඉපිද බිඳි බිඳි දිගහැරීම් හැකිලීම් තෙරපි මාදියද එක්වෙමින් සිදුවන ක්‍රියා සමූහයක් සමූහයකින් සමන්විත බව දක්නට ලැබින සක්මන් භාවනාවේදී අපට උසස් සමාධියක් ලැබේ. ඒ අතරම පියවරක් තැබීම එකක් ලෙස ගැනීම අප තුළ ඇති හැඟීමකි. එනම් ඝන සංඥාවයි. එය බිඳ ගැනීමට හා සක්මන තුළ සත්ත්ව පුද්ගල ක්‍රියාකාරීත්වයෙන් තොර බව වැටහීමට මෙය අපට ಉಪකාරී වෙයි. මේ සම්බන්ධව ගෞරවයෙන් වැඩිදුර උපදෙස් බලාපොරොත්තු වෙමි. හොඳයි. ඇත්තටම මේ දැන් ඔය විස්තර බලනකොට සමානලාට හුඟා මේ සක්මන හිමින් සිද්ධ වෙන්න පුළුවන්. දැන් පොඩ්ඩක් ඕනනම් වේගය වැඩි කළා. ඒ කියන්නේ කය ටික ක්‍රියාශීලී වෙන්න ගන්න. අවධානය යටිපතුලට විතරක් යොමු කරන්න එතකොට. ඒ කියන්නේ අපේ මුළු හැම තැනම හැම සංදිස්ථානයක්ම බලන්න ගියොත් ඒ කියන්නේ මේ හරිය හිමින් තමයි සක්මන සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න පාදයක් ඔසවලා ඊළඟ පාදේ තියන්නත් හැයන වෙලාවක් යනවා. ඒ වෙනුවට අපිට පුළුවන් සාමාන්‍ය වේගයකින් කය යන්න ඉඩ දීලා දැනෙන දේවල් එක්ක එතන එතන ඉන්නවා. ටිකක් එතකොට යහුසුළු බවක් තේනවා. ඉක්මනට ඉක්මනට එතනට එතනට හිත යොදන්න පුළුවන් හැකියාවක් හැදෙනවා. නැත්නම් අපි හිමීට කකුල ඔසනවා ඊළඟට එතන තියනවා ඊට දෙනවා. ඉතින් එහෙමත් කරන්න නම් පුළුවන්. හැබැයි එතකොට ටිකක් තමහට වෙහෙසක් දැනෙන්න පුළුවන්. කය සමබරතාවය නැති වෙන්න පුළුවන්. වගේ ප්‍රශ්නත් එනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඕනනම් Tamanට පුළුවන් මේ කයට ඉස්සෙල්ලා තීරණය කරන්න දෙන්න එයා කැමති වේගෙ. එකපාරට නිකන් භාවනාවක් කරනවා කියන සංඥාවක් නොගෙන කයට නිකන් යාර කැමති වේගෙන් යන්න දෙනවා. යන්න දීලා Tamanට තේරෙනවා නම් ඒ වේගය තමයි ඕන තරම් වෙලාවක් මේ සක්මන කරන්න පුළුවන් කියලා Tamanට තේරෙනවා නම් ඊටාම පහසු වේගය ඒක කියලා තේරෙනවා නම් ඒ වේගෙන් යන්න ඉඩ හරිමින් තමන් එතන එතන පුළුවන් පුළුවන් තැන්වල බලන්න. يعني විශේෂයෙන්ම යටිපතුලේ. යටිපතුලේ දැනෙන දේවල් ටිකට හොඳට හිත යොමු කරගෙන බලන්න බලන්න අන්න එතන ඒක පැත්තකින් එතනට හිත ඒකාග්‍ර වෙන්න ගන්නවා. ඒ වගේමයි මෙතන දැනෙන දේවල් ටික හොඳට ප්‍රකට වෙන්නත් ගන්නවා. මෙතන හිත සමාධි වෙනවා. සමාධි වෙනකොට මෙතන අලුතෙන් යමක් එක මේ තේරෙනවා. වැඩියෙන් තේරෙන්නත් ගන්නවා. ඉතින් ඊට අමතරව දැන් මේ දැනලා තියෙන ටික නම් හොඳයි. ඒ කියන්නේ අර ඝන සංඥාව කඩලා යන හැටි, මෙතන සත්පුද්ගල සභාවක් නැති හැටි ඒවා يعني මේකේ නිරීක්ෂණය හරහා Tamanට තේරුණා නම් වඩා හොඳයි. එහෙම නැත්නම් Taman හිතලා ගත්ත දේවල් නම් තේරුම්න්නේ නැහැ. ඒ කියන්නේ මේක කරන අතර නිකන් හිතන්න යන්න එපා. ආ මේක මෙහෙමද අරමද මෙහෙමද කියලා හිතින් හිතන්න යන්න එපා. හිත නිශ්ශබ්ද කරගෙන මේ කටයුත්තේ යෙදෙන්න. යෙදෙනකොට ඒ යෙදීම හරහා Tamanට ශනිකව වැටහෙනවා නම් ඒකේ වැරද්දක් නැහැ. ඒකට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි කාට හරි වාචික ප්‍රශ්නයක් එමු කාරණා තියෙනවා නම් අවස්ථාව තියෙනවා. හොඳයි. එහෙනම් විශේෂ ප්‍රශ්න නැත්නම් එහෙනම් අපි අපේ අපේ තුන්වෙනි ධර්ම සාකච්ඡාවත් સમાપ્ત කරනවා. නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනා වාරයත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.